ඉස්සනවනේ මේ බ්‍රහස්පතින්දා මේ රැස් වෙලා සතිපතාන තන්නිචපතා මේක ධර්ම දේශනාව පවත්වන අදත් අපිට බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙන ධර්ම දේශනා වාරයක් සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ ditthi visukaani upativanto pakkō niya pattō niyamam patiladda maggo uppanna ඥානම්මි අනෙඤ්ඤනීය ඒකෝ ච රේඛග්ග විසාන කප්පෝති තී අවසරයි කරුකටේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ශක්ති සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්ද මේ රැස් වෙච්ච වෙලාවේ පවත්වන ධර්ම දේශනාවල් දේශනාවලියක් විදිහට දේශනා මාලාවක් විදිහටයි අපි එකිනෙකට අමුණලා කරගෙන යන්නේ. ඒ සඳහා මූලික මාත්‍රිකාව දේශනාවලියටම අපි සාරවත්ඥ දේශිත සූත්‍රයක් මාර්ගයෙන් තමයි ඉදිරිපත් කරගන්නේ. ඉතින් මේ වකවානුවේ අපි කග්ගවිශාන සූත්‍රයයි ඉදිරිපත් කරගෙන තියෙන්නේ. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පොත් පහේ කුද්දක නිකාය කියන පොතේ. ඒ කුද්දක නිකායේ පොත් රාශියක් සංග්‍රහ වෙනවා. ඒකේ සුත්ත නිපාතය කියන පොතක කාතා විශේෂයෙන්ම සඳහන් වෙන පොතක කග්ග විසාන සූත්‍රයේ වශයෙන් මේකේ ගාථා 40ක් පමණ මේ සූත්‍රය සඳහන් වෙනවා. ඒක විශේෂයක් වශයෙන් දක්වන්නේ ඒක අතේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදිහටයි මේකේ විවරණය අටුවාව සලසන්නේ. ඒ මොකද ඊ타ත්ම ගැඹුරින් මේ ඒකචර ජීවිතය ඒකසෙය්‍යක ඒකබත්තක ඒකචාරී ජීවිතයක් ගැන මේකේ බොහෝම ගැඹුරින් සටහන් කරනවා. එතකොට මේ බුද්ධ ආගම ආගමක් වශයෙන් සැලසුම් කරනකොට විශාල වගේ සෙනග එකතු වෙලා කරන පූජා පින්කම් අදහස් වලට විරුද්ධව මේකේ කියවෙනවා. මුළුන් තරම් තනි වෙලා Tamange කටයුත්ත කරගන්න ඒකෝචරේ ඒකචාර ජීවිතයක් හක විසාන කප්පෝ Tamange ආකල්ප කංග වේනගේ තනි අඟ වගේ වෙන්න ඕන. දෙවන්නේක් නැහැ. ඒ මොකද මොනම දෙයකට හරි සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා දෙවන්නේක් ඉන්නවනම් ඒ තෘෂ්ණාව කියලා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. මුළු සංසාර පුරාවටම අපි සැරිසරලා තියෙන්නේ තණ්හාව දෙවෙන්න කරගෙන. නැත්තම් දූතිකාව නැත්තම් අපි නිතරම හැසිරෙන්නේ තණ්හාව නොති දූතිකාවත් එක්ක. ඒ නිසා සමූහයක් ගැන එකතු වෙලා කරන වැඩක් ගැන කතා කරුවොත් තණ්හාවෙන් මිදෙන්න බෑ. කවදාකවත් මිදෙන්න බෑ. මිදෙන්න නම් නිකමට හරි ඒකචර ජීවිතයක්, ඒකචර සංකල්පයක්, ඒකචර ආකල්පයක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ සූත්‍රය ඊටාම ගැඹුරින් ඒ ඒකචාරී ජීවිතය ගැන සටහන් කරන නිසා ඒ සූත්‍රයේ සෑම ගාතාවක්ම වගේ තුන්වෙනි පදේ මේ ධ්‍රුව පදේ නැවත නැවත මතුවෙන පදයෙන් තමයි ඉවර වෙන්නේ ඒකෝචරේ කග විසාන කප්පෝ. ඒකට මුලින් තියෙන පද තුන අර අවසාන පදයට නැඹුරු වෙච්ච ඒක අදහස් ඉදිරිපත් කරන මතයක්. නමුත් ඒකේ බොහෝ විට ගැබ් වෙලා තියෙන්නේ අතීත පතේ පුත්‍රජාන් වහන්සේ නමකගේ උදාන ගාතාවක් කියන එක තමයි අටුවා විවරණේ තියෙන්නේ. නමුත් සූත්‍ර පිටකයේ එහෙම එකක් අර්ථයක් දෙන්න උත්සාහ කරගෙන නැහැ. මේකෙත් සඳහන් වෙලා තියෙන පෙර හිටපු වර්ණස හිටපු රජ කෙනෙක් තමන් කල්පනා කරලා බලලා තිනවා මේකේ ඉන්න සෑම මිනිසෙකම දික්ටිගතයි. දෘෂ්ටියක් අරගෙන ඒක ගහපා දෙන්න තමයි මේ මහන්සි වෙන්නේ. ඉතින් ඒ කෙනකින් ඇහුවොත් මේ දෘෂ්ටිය වටේට යට වෙනවා. සංසාර දුක ගෙන දෙනවා. කාටවත් දෘෂ්ටියක් නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා කාටවත් සංසාර වටේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නිසා මේ වටයක් තියෙන ලෝකේ විවට්ටයක් ගැන පැවැත්මක් තියෙන ලෝකේ නැවැත්මක් ගැන රාජ සභාවේ විසඳනකොට පූජිත ඇතුළු මුළු රාජ සභාවම කියලා දෙනවා විවට්ට කතාවක් අපි දන්නෙත් නෑ එම නීතියක් නෑ ඒක නාස්තිකයි රාජ්‍ය තන්ත්‍රයට නාස්තිකයි පුද්ගලිකට නාස්තිකයි ලාභ සත්කාර සම්මාන සිලෝකවලට නාස්තිකයි ඒක නිසා විවට්ට කතාවක් අපි දන්නේ කියලා. ඊට පස්සේ ඒ රාජ්‍යතුරන්ට කල්පනා වෙලා තිනවා මට සාකච්ඡා කරන්න දෙවෙනි පාර්ශවයක් මේ ලෝකේ නැහැ. ඉන්න ඔක්කොමලා ලාභයට සත්කාරට සම්මාන සිලෝකයට යටයි, සුෂ්ණාවට යටයි. ඒක නිසා මේගොල්ලෝ සස්සතියක් ගැන මේ කතා කරන්නේ. ඡේදයක් පැත්තට නැතර කිරීමක් පැත්තට කිසිම කෙනෙක් ඇත්තේ නැහැ කියලා. ඒ රාජ්‍යරෝ ඒ තමන්ගේ රජය අතහැරලා වනගත වෙලා මේක දිගේම කල්පනා කිරීම නිසා අසීබුදු தත්ත්වයටපත් උනාය. ඒ පසීබුදු උනාට පස්සේ කරන ලද උදාන ගාතාවක් Taman ලෝකෙම ප්‍රතික්ෂේප කරලා ලෝක මතයට විරුද්ධව ගිහිල්ලා ජන විඥාණයට විරුද්ධව ගිහිල්ලා Taman දිනුවා. Taman ගත්ත මතේ හරි නිසා අන්න එතකොට ඇතිවෙච්ච උදාන ගාතාවක් විදිහට තමයි මේක පෙන්ලා තියෙන්නේ. නමුත් මේ මේ ටිසර් ගාතා ගොඩක අපි සාකච්ඡා කරගත්ත විදිහට ඒ වගේ ඒක මේ පසේ බුදුරජාන් වහන්සේලාට සීමා කරනවා වෙනුවට බණ භාවනා කරන ඇත්තටම මේ ජීවිතයේම නිවන් ලබන්න ඕන කියලා වගේ අදහසකින් අදහසක ඉදිරිපත් කරන භාවනා කරන කෙනාට මේ පිම්ම දවල් හරි රෑ හරි පහින්ද ඒක දැන හෝ නොදැන කරන්න වෙනවා. උගුටට රාබේත් කාල බෑ. ඒක නිසා මේක පසේ බුදුරජාන් වහන්සේලාට පමණක් ඉදිරිපත් කරා කියන එකට වඩා මේක කොයි බුදු කෙනාටත් අම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ කියන කොයි කෙනාටත් මේ භාවනා කරගෙන කරගෙන යනකොට මේ ජනමතයට විරුද්ධව එහෙම නැත්නම් ගඟ දිග ඉහළට පීනන්න සිද්ධ වෙනවා ඒ පීනිල්ලේදී Tamange මෙතෙක් දරා හිටපු මතයටත් විරුද්ධ වෙනවා ලෝකයා මේ සමිච්ච සමාන හදාගන්න ජනයා රැස් කරගන්න ඡන්දේ ගන්න, ලාභයට සත්කාරට කරන සියල්ලකෙම <clears throat> යටින් වැඩ කරන තෘෂ්ණාව දැක ගන්න ඕනේ. ඒකට අපි අවිද්‍යාවෙන් ඡන්ද දුන්නට තමන් වශයෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙන කෙනා නම් මේ මත දික්ටි ගහණයට දික්ටි කාන්තාරයේ ඉක්මවන්න ඕනේ. ඒ සඳහා මොනම කෙනෙක්වත් තව කෙනෙකුට උදව් කරන්නේ නැහැ. උදව් කරන්න බෑ. ඒක වෙන්නේ නැති දෙයක්. ඒ නිසා තමන්ගේ හිත ආකල්ප සම්පත්තිය, ධිට්ඨි සම්පත්තිය සකස් කරගන්නවා කියන එක Tamanට අයිති වැඩකුත් නෙමෙයි. මොකද Tamanගේ හිතත් වැඩ කරන්නේ නිතරම තණ්හාව දෙන්න කරගෙන. සැලසුම් කරන හැම හිතක්ම තෘෂ්ණාගතයි. ඒක කවදාකවත් ප්‍රඥාට ඉඩ දෙන්නේ නැහැ, විමුක්තියට ඉඩ දෙන්නේ නැහැ. ඒක තියෙන්නේ කොක්කම තමයි. හැකිල්ලම තමයි. බන්ධණයම තමයි. ඒක නිසා යම් කෙනෙක් Tamanගේ හිතට විරුද්ධව ලෝක ජනමතයට ජන විඥාණයටත් විරුද්ධව මේ එන සංකල්පය රහත් වෙන්නත් අවශ්‍යයි. රහත්ගේ අඩු ගන්න සෝවන් වෙන්නත් අවශ්‍යයි. ඊට පස්සේ පස්සේ බුදු වෙන්න අවශ්‍ය බව නම් මේ සූත්‍රයත් ඔප්පු වෙනවා. සර්වචන් වහන්සේටත් සර්වඥාඥානි ලබා ගන්න ඒක අවශ්‍ය වුණා. ඉතින් ඒක අපි කොච්චරක් ඒ කියන ඒ සංකල්පයේ කග්ගවිශාන ආකල්පය එදිනෙදා භාවනා ජීවිතයේදී අපි කරනවාද අපි ඒක ලෑස්තිද එහෙම නැත්නම් අපි ඒ භාවනාවේදී ඒ මට්ටමට ගිහිල්ලා මේ ආකල්පයට කිට්ටු වෙනකොට හිත ඒකට සූදානම් වෙනකොට භාවනා කැඩුනා කියලා අපි සලුවක සාදාගෙන නැගිටලා යනවා. මේක දිහා බලනකොට මෙතන ලොකු හාස්‍යයක් තියෙනවා. ලොකු විහිළුවක් තියෙනවා. භාවනා කරලා භාවනා හරියාගෙන යනකොට හැමදාම අපි කරන්නේ භාවනා කැඩුනා සතිය ගන්න කියලා නැගිටලා යනවා. ඒ නැගිටින්නේ මේ නිවනට තියෙන අත්තරසන්න ගතිය නිසා. නිවනට තියෙන අකමැත්ත නිසා, නිවනට තියෙන භීතිකාව නිසා, භ්‍රාන්තිය නිසා. ඒ නිසා භාවනා කරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. නමුත් මේ ප්‍රතිඵලයට අපි බයයි, ප්‍රතිඵලයට අපි ප්‍රතික්‍රියා කරනවා, ප්‍රතිඵලයට බීජිකාව තියෙනවා, ප්‍රතිපතේට අපත්‍තික. ඒක අපිට අසාධ්‍ය මේ අසාතයක් වෙනවා. කරප්පන් වෙනවා. මෙන්න මේක ඒ භාවනා කරනකොට එන ප්‍රතිඵලයේ නියම ප්‍රතිඵලයේ මේකය බාධාව මේකේ කියලා වෙන් කරන්න බැරි අපේ මිත්‍යා දෘෂ්ටි නිසායි. ඉතින් ඒ නිසා භාවනා විතරක් කරලා බෑ. සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා විතරක් බෑ. භාවනා කරන්න ඕනේ. බණත් අහන්න ඕනේ. ඊසත් එක්ක හැසිරෙන්නත් ඕනේ. කෙලෙස් මතුවෙන්නත් ඕනේ. මතුවෙන මතුවෙන හැමතැනේම අපි කොච්චර දුරට විමුක්තිය පිටිස පැත්තට සම්ප්‍රදාය කඩාගෙන ගිහිලා යන යන්ලෑස්තිද? ඒ නැත්නම් මේ සම්ප්‍රදාය රකින්න ගිහිල්ලා විමුක්තිය පාවා දෙනවද කියලා බැලුවොත් හැම චිත්තක්ෂණයක්ම එක හා සමානව වැදගත්. හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් වෙනවා. ඉතින් මේක මුලින්ම බොහොම ලාවට තනුකව හිතවත් දන හිතවත් දඬ දෙන චෛතසිකේ තමයි සතිය. ඒ සතියේදී අපි සතිය වර්ණ කොටකට කියන්නේ තමන් වෙත පැමිණෙන සියල්ල දිහා පූර්ව නිගමනකින් තොරව බලනද මතුවෙන හැමදේම ධර්මයේ තියෙනවා. අපි මේ මතු කරගන්න හදන දේ ඇර. අතු කරගන්න හදන හැම දෙයක්ම තෘෂ්ණාගතිකයි. ඒ නිසා මතු වෙන දෙයට ඉඩ දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක මනස විවෘත භාවයක් වෙනවා. පූර්ණ නිගමනයේකින් තොරව එන්න දෙන්න ආනේ එන්න දෙන්න ඉස්සර වෙලා කියන්නේ දෘෂ්ටියේ දෘෂ්ටියේ <clears throat> ආකල්පවල වෙනසක් වෙන්නේ ඉස්සර වෙලා මූලික සුදුසුකම් දෙකක් හරහා ගිහිල්ලා තියෙන්න ඕන කියලා සර්වචනසේ සඳහන් කරනවා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ඒ නිසා Taman මේ කරන්න හදන වැඩේට කෙලින්ම සීලය හෝ ඉන්දිය සංවරය හෝ බයලජ්ජාවේ සම්බන්ධයක් පේන්නේ අපට. සර්වචනංශට පේන්නේ. ඒ නිසා සර්වචනංශය සඳහන් කරනවා මේක සීලයක් නැතුව චිත්ත විසුද්ධියක් නැතුව අහලා දැනගන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. එහෙම තමයි කවුරුත් පටන් අරගන්න. නමුත් ඒක අහලා දකින ගන්න දේ Tamanට හිත්වදිනවා නම් එයා ඒ පරිශ්‍රණය කරන්න කැමැති නම් කුසල ඡන්දේ පහළ වුණා නම් එයා දැනගන්න ඕනේ මේ සුතමේ වශයෙන් ලැබිච්ච ඥාණය, චින්තාමේ වශයෙන් හිතාගත්ත ඥාණය ක්‍රියාවත් කරනකොට ඒ සම්ප්‍රදායේ තියෙන ඒ සීලය පිළිපදින ගතිය නැත්නම් කාය වචන දෙක හික්ම ගන්න ගතිය අවශ්‍යයි. ඒක පේන්නේ මේ සීලය ධිට්ඨියත් එක්ක සම්බන්ධයක්. ඒ දෙක බොහොම ඈතින් තියෙන. නමුත් මේ වැඩේ බරපතල නිසා ඇදහිීමක් ඇති කරගන්න වෙනවා සීලයක හික්මීමක සදාචාරයක සීතල ගතියක අවශ්‍යතාවය. කොච්චරද කියන එක සරුවචනසි කියන්නේ නැහැ. සරුවචනසි සඳහන් කළා තියෙනවා සීලයකට ගිහිල්ලා ඒක අදි සීලයක් බාටපත් කරගන්න නිතරම ඥානය යොදවන්නේ කියලා. කිසිම දැනක මේ සීලය ඇති කියලා එකකුත් නැහැ. මේ මේ මේ සීලය අත්‍යවශ්‍යයි කියලා මුලම වශයෙන් දක්වන දෙයක්කුත් නැහැ. පන්සිල් වලින් තොරව. ඒ නිසා නිතරම සීලය පිළිබඳව අලුත් වෙන්න. දෙක චිත්තවිසුද්ධිය ඒ කියන්නේ Taman අචක්කු කරන අන්ධ කරන අඥා දුර්බලීකරණය කරන ප්‍රඥා විඝාතනය කරන මේ නීවරණ ටික පොඩ්ඩක් අයින් කරන්න. මේ දෙක අයින් කරාට පස්සේ තමයි මේ දිට්ඨි විසුද්ධියට කල් ලැබෙන්නේ. අන්නේ දිට්ඨි විසුද්ධිය ලැබෙනත් තන දක්වා සීල විසුද්ධියටත් මේ සතිය උදව් කරනවා. මේ චිත්ත විසුද්ධියට උදව් කරනවා. මේ චිත්ත විසුද්ධිය කියන්න පුළුවන් සරලව විපස්සනා පැත්තෙන් බලලා තමන් කරන සියල්ලම නතර කරලා සිදුවෙන සියල්ල දේශේ බල බලා සිටීමේ චිත්ත විසුද්ධිය කියනවා. භාවනාවේදී අපි හිතාමතා කරන තාක්කල් භාවනාවක් නැහැ. ඉඳගෙන ඉඳලා පුරුදු වෙන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාස කරලා පුරුදු වෙන්න ඕනේ ඉබීම ඇකිලින් පුරුදු කරන්න ඕනේ සක්මන් පුරුදු කරන්න ඉබේ වෙන තැනට යනකම් ගියාට පස්සේ එතෙන් එනකම් ඉතින් අපි පුහුණු වෙනවා. ඒ කියන්නේ බාලාංශ පන්ති ඉන්නේ. යම් දවසක ඉඳගෙන ඉන්න එක හුරු දෙයක් වෙන්න ඕනේ. ජීවිතය ජීවිතේ දවල්ට කරනවා රැයට කරනවා. ඊට පස්සේ හුස්ම දිහා බලන එක ඉබේ සිද්ධ වෙන්නේ. එතකොට වැටෙන අනායාස කර හුස්ම දිහා බලා සිටිනකොට තමයි ඔන්න හිත එක දිගට එල්ල කර ගන්න පුළුවන් ගතියක් තියෙන්නේ. ඒ තාක ඒ සඳහා හුස්ම වෑයම් කරන තාක්කල් සංස්කරණය කරන තාක්කල් මනස යොදවන තාක්කල් විතක්ක ਵਿਚාර යොදවන තාක්කල් තාම නෑ භාවනාවට මෝරච්ච ගතියක් ඇවිල්ලා. ඒ විතක්ක ਵਿਚාර කියන භාවනාවට හිතට අරමුණට අරමුණට හිත නංවන ගතිය ස්වභාවයෙන් පුරුද්දට ඇබ්බැහියට සිද්ධ වෙන්න ඕනේ. ඉබේම නිකන් අපි මොනවා කරගෙන ගියත් හුස්ම ගැනීම එක සිද්ධ වෙන්න වගේ. අන්න එතකොට චිත්ත විසුද්ධිය ලැස්ති, ditthi විසුද්ධියට යන්නේ. මේක ටිකක් අමාරුයි ඉඳගෙන ඉන්නකොට නම් අපි ඉතින් ක්‍රියා මොකක්වත් කරන්නේ නැතුව ඉබේ වැටෙන හුස්ම දිහා බලන ඉන්නෝ කියන එක වචනේ ලේසි හැබැයි ඒකවත් අමාරුයි කරන්නේ. මොකද සක්මන් කරනකොට මේ කරන යමක් කරද්දී කොහොමද ඉබේ සක්මන වෙනකන් ඉන්නවා කියලා කියන්නේ. නැත්නම් අනායාසයෙන් සක්මන වෙනකන් ඉන්නවා කියලා කියන්නේ. ඒක ගන්න බෑ. ඒක ඉතින් එකම තැන බොහෝ කාලයක් සක්මන් කරලා කරලා තැනට පිළිසට හුරු වෙලා තමන්ගේ සාමාන්‍ය වේගය ඇවිල්ලා සක්මනේ යන්නයි. ඒක හරියට දිනපතා තමන්ගේ වාහනෙන් අස්සාවට යන කෙනා මේ වාහනේට නැගලා ස්විච් එක දැම්මා ෆස්ට් ගියර් එක දැම්මා සෙකන්ඩ් තර්ඩ් දානෝ දන්නේවත් නැහැ ඒක ඉබේ සිද්ධ වෙන මට්ටමට ආවට පස්සේ එයාට දන්නේ කොයි වෙලාවෙ මේවා සිද්ධ වුණාද කොයි වෙනව කරදරයක් නැතු වෙනවා ආන්නේ ඒ වගේ සක්මන හුරු වෙන්න ඕනේ එතෙන්ට එනකන් අපි චිත්ත විසුද්ධිය පිණිස අනුග්‍රහ කරන නැත්නම් තමයි අනුග්‍රහිතය කරන්නේ ඒක ඉබේ කෙන දරක් වෙනාට පස්සේ ඒ සිදුවෙන දේ දිහා ඉබේ සිදුවෙන දේ දිහා 100 200ක් අවධානයෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් ඔක්කොම බාර ගන්න මට්ටමට ඒ සිදුවෙන සෑම දෙයක්ම දැන් කරන දේවල් නෙමෙයි සිද්ධ වෙන දේවල් සම්පූර්ණ ධර්මතාවයක් තියෙනවා. සම්පූර්ණ හේතුඵල ධර්මයක් තියෙන කිව්වොත් එතනට කියනවා අද්දිට්ඨිය කියලා. දෘෂ්ටියක් නැහැ. මම මේ දේ කරන්න ඕනේ මට මේ දේ පේන්න ඕන කියලා යම් සාකාවක් ආංශාවක් මාත්‍රාවක් තියෙනවනම් ඒ සියල්ලම මේ dittu visuurikaani කියන දික්ටි කාන්තාරයට වැටෙනවා. ඒක නිසා යෝගාවචරයා එක පැත්තකට කියනවනම් මත් වෙන්න ඕනේ භාවනාවේ. බී ගන්න ඕනේ භාවනාව. ඒක ඉබේ කරන එකක් බවට. යන්නේම කරන ගමන් අනු භාවනා කරන එක දිහා බලා ඉන්න වගේ දෘෂ්ටියකින් තොරව මතියකින් තොරව ආකල්පයකින් තොරව භාවනා කරනවා කියන එක ඇත්තටම මිනිස්සුයෙකුට කරන්න බෑ. මොන විදිහෙන්වත් කරන්න බෑ. භාවනා කරන එක නක් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අරක කෙරුවොත් හොඳ මේ කෙරුවොත් හොඳ කියලා සැක පහළ වෙනවා. මේ කෙරෙන්න දුන්නොත් කාලීනාස්ති වීමක් නේද කියලා Tamanට තම දෙද්දී ගන්නවා. ඊට වැඩිය නරකද මේ මේ දේවල් කෙරුවොත් කියලා ඉස්කෝලේ පන්ති පාඩම් වල උගන්වපුවා මේකට දාගන්න හදනවා. ඉතින් මේ කටයුතු වලින් අයින් වෙනවයි කියන එක මේ දික්ටි කාන්තාරයෙන් අයින් වෙන එකම තමයි. ඉතින් ඒ නිසා මේ පසේබුදුරජාන් වහන්සේ නමකට සීමා කරාට ඒ චිත්ත විසුද්ධියෙන් පස්සේ දික්ටි විසුද්ධියකට වැටෙනවා කියන එක ඉබේ කවදාකවත් වෙන්නේ ඒක සර්වඥ උපදේශයක් අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒතර පසේ පුත්‍රයන් වහන්සේට මේ කොහොමදයි සිද්ධ වෙන්නේ කියන එක ටාගට් අමාරුයි. නමුත් පසේ පුත්‍රයන් වහන්සේ සංසාරගත සත්වෙක් නිසා සංසාරේ කොතනක හරි ලැබිච්ච උපදේශයක් මේ වෙලාවේ අනඤ්‍යණියන් කියන විදිහට අනුන්ද මතක් කරන්නේ නැතුව Tamanට මතක් වෙනවා. ඉතින් මේක පසේ පුත්‍රයන් වහන්සේ මේ ජීවිතයේදී මේ මේ කිසිම දෘෂ්ටියකටපත් නැවි එන දෙයට හිඳ ඉඩ ඇරලා ඉන්නවා කියන එක යෝගාවචරයාටත් සම්මස්සන ඥානෙ පහළ වෙන්න ඉස්සෙල්ලා සිද්ධ වෙන්න ඕන. සම්මස්සන ඥානෙ පහළ වෙනවා කියලා කියන්නේ එන සියල්ලම සම්මර්ෂණය කරනවා මිස මුලැමැදාග බලනවා මිස තෝරන්න යන්නේ අඩු ගන්න මේ මූල කර්මස්ථානේ මේ මූල කර්මස්ථානේ නෙවෙයි කියන එකවත් තෝරන්න යන්නේ. මේක අපේක්ෂා කරපේක මේක අනපේක්ෂිත කරදරයක් කියලා වෙන් කරන්න යන්නෙත් නැහැ. මේක පව මේක පින කියලා වෙන් කරන්න යන්නෙත් නැහැ. මේක සම්මාදිට්ඨිය නැත්තම් මේක චිත්ත ඒකාග්‍රතාවය මේක කාමච්ඡන්දි කියලා වෙන් කරන්න යන්නෙත් නැහැ. මේ මතුවෙන්නේ ධර්මතාවයකටනේ. ඒ මතුවෙන ධර්මතාවයට පූර්ණිකමලින් තොරව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ කෙනාට නිවන කියන එකේ රසය තේරෙනවා. ඒ ලෑස්ති වෙන ලෑස්තිවිල්ලෙම ඒ ඒ මනස සකස් කරන සකස් කිවිල්ලෙම තේරෙනවා නිවන කියලා කියන්නේ එන පැමිණි දුක් පැණි රහයි කියන එකට. ඉතින් මේව බලා ඉනකොට පේන්න හොඳක් නෑ. පේන්නේ ඝර්ෂණය, අමාරුව, පීඩාව, කම්මැලිකම, නීරස ගතිය, ඒකාකාරීකම තමයි. ඉතින් මේක නිවනේ පෙර ලකුණක්. මේක නිවනට పూర్ව නිමිත්තක්. මේක නිවනට పూర్වාංගම දෙයක් කියලා කවදාකවත් සැප කැමති එක්ක නෑ කැමති බලාපොරොත්තු. එයා හිතන්නේ මේ නිවන ඉඳි ඉස්සෙල්ලා බෙර ගන්න සද්දේ හැයි, සක්කු වෙන සද්දේ හැයි, පාවඩ එලනවා පෙනෙයි, වටතිර අදින ඇදෙයි කියලා. නෑ ඉස්සරහට එන්නේ වෙහෙස. ඉස්සරහට එන්නේ කරදර. ඉස්සරහට එන්නේ අධානකාරී ගතිය. ඉස්සරහට එන්නේ ඒකාකාරී ගතිය. පීඩා කරන ගතිය. ඉතින් ඒක දැනගන්න පුළුවන් නම් මේ පීඩා කරන ගතිය තමයි භවය කියන්නේ පැවැත්ම කියන්නේ. ඕක නැති කරන තමයි අපි নানা ආකාර විනෝදාංශ කරන්නේ. දැන් පීඩා කරන ගතිය එනවා. මේ නොදරියගේ මට්ටමකට නෑ. මේක එන්නේ හිත පිරිසුදු වෙච්ච නිසා. මේක එන්නේ සීලය නිසා. නිසා මේ ශීල විසුද්ධි චිත්ත විසුද්ධි ආනිසංශයක් විදිහටයි මේ මේ භවය මේ පැවැත්ම මේ දවන තවන ගති මතුවෙන්නේ කියලා මේක දරා ගන්න එක්ක රහත් වෙලා ඉන්න ඕනේ. ඒ නැත්නම් වෙලී රහත් මනසක් ඇති මේක නියස් නියන් මේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් කර තිනවා ආනිසංශයක් විදිහට Tamanට න්‍යාය වැටෙන්න පටන් ගන්නවා කියලා. <clears throat> දුක්ඛ දෝමනස දාත්තකමයි ඥායස් අධිකමයි කියලා න්‍යාය වැටෙනවයි කියලා කියන්නේ තමන් වෙත වෙන්න තියෙන දේ දිහා බලාන ඉන්නකොට කරන දේවල් අතහැරලා කරන දේවල් අතහන කරන සීලය විත දිහා බලාන ඉන්නකොට ලකු ඉච්ඡාබංගත්වයක් ලකු මේ පාලනය කරගන්න බැරි තත්වයක් ලකු පෙළෙන තත්වයක් බලාපොරොත්තු වෙච්ච නැති දේවල් එන දෙයක් එන්න පටන් ගන්නවා මෙන්න මේක බාර ගන්න පුළුවන් නම් මේක දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේකට තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඉතින් අපිට ඒක එනකොට අපි සලුකසා දාලා නැගිටිනවනේ. අපි ඒක එනකොට මේක පරණ කර්මයක් වෙන්න ඇති මේක දුක නැතිවීමක් නෙවෙයි දුක වැඩිවීමක් කියලා කල්පනා කරනවනම් ඒ කාන්තේම තෘෂ්ණාව දෙවෙන්න කරගෙන යන ගන්න කල්පනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අසීබුදුරජාන් වහන්සේ නමකට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට භාවනාදී කරලා කරලා කරලා කරලා අනායාසයෙන් භාවනා සිද්ධ වෙන වෙලාවේදී ඔගේ රත්තරම් මිනිමුතු මොනක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔගේ දකින්න හම්බ වෙන්නේ තවන ගතියත්, පෙළන ගතියත්. හැබැයි ඒක දරන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරය තේනවා භාවනා කරනකොට මේක කොටු කරලා වෙන් කරලා සුද්ධ කරලා බැලුවට භාවනා නොකරන වෙලාවෙත් ජීවිතේ පුරාවට තියෙන්නේ මේ තවන ගතිය, පෙළන ගතිය. ඒ නිසයි අපි මේ අනුන්ගෙන් සැප ඉල්ලන්නේ වස්තු වලින් රූප වලින් ශබ්ද වලින් ගන්ධයෙන් රසයෙන් බාහිරේ මේ ඇතුලේ බලන්න දෙයක් නැහැ. බැලුවොත් පේන්න තියෙන්නේ පෙළන ගතිය, තවන ගතිය. නමුත් පිට දේවල් වල කොච්චර අභිරමණය කරත් gedara ආපු වෙලාවෙ පේන්න තියෙන්නේ මේක තමයි. එيشා මේක අයින් කරන එකට සාපේ තමයි මේක අයින් කරන දඟලණකේ සාපේ තමයි සංසාරේ කියලා කියන්නේ. ඒක නට සංසාරයක් දිගට ඉන්න වෙනවා. ඇයි මේක මේක කට්ටි පයින්නවා. මූණ දෙන්නේ නැහැ. මුණ දෙන්නේ නැති වෙන්න එක්ක සස්සත දිට්ඨිය අල්ලගන්න. එහෙම උච්චේ දිට්ඨිය අල්ලගන්න. එක්ක කාමසුකල්ලිකාණ යෝගය අල්ලගන්න. එක්ක අට්ඨකිලමතාණ යෝගය අල්ලගන්න. අල්ලගෙන බැලුනහම මේ වෙත පැමිණිච්ච දුක මගහරවලා කබලෙන් ලිපට වැටෙනවා වගේ ඊට වැඩිය වර්තමාන පොඩි ආස්වාදයක් තියෙයි. අනාගතේට දුකක් දෙනවා. ඉතින් මේකෙන් වෙන් වෙච්ච මිනිස්සෙක් රජුරවණ්ඩ දකින්න හම්බෙලා නැහැ. රාජධානිය හෝ අමාත්‍ය මණ්ඩලය. ඉතින් ඒ නිසා යා තනියම ගිහිල්ලා කල්පනා කරලා තියෙනවා මේ විදියට පවතින දුකක පැවැත්මට පොහොර දාන තෙල් දාන ආහාර දෙන ලෝකෙක එහෙම හිතන මිනිස්සුෙකුට ඉන්න බෑ. මොකද මේ ලෝකයාම ඉන්නේ තමන්ගේ කුට්ටිය කඩාගන්න, ලාභයට සත්කාරයට සම්මානට සීලෝකෙට. ඒක තමයි අත්තමුත්තක් කෙරුවේ. ඒක තමයි අපි සංසාර දිගට කරේ. පුළුවන් ද එක චිත්තක්ෂණයක් අපට කිසිම අපේක්ෂාවකින් තොරව. ඒ තමයි අප්පනිදේය අපනිදි කියලා සඳහන් කරා. අනිමිත්ත, අපනිහිත, ශුන්‍යති කියන අපනිහිත කියන්නේ ඉදිරි බලාපොරොත්තුවක් නැහැ. මේ වර්තමාන මොහොතේ 100%ක්ම සතුටින් ජීවත් වෙනවා. ඒකෙත් පේන තියෙන පෙළෙන ගතියක දරන්න පුළුවන්. ඒක මගේ දේනේ. මම දැන් මෙතනනේ. ආන් ඕක ලෝකයා පිළිගන්නේ නෝන්ජල්කමක් විදියට. ලෝකයා පිළිගන්නේ ඒක බය ආදු ගතියක් විදියට පරාජය පිළිගැනීමක් විදියට ඒ නිසා ලෝකයා নানা ආකාර අන්ධහැර පාමින් වාසි බස් දෙඩමේ මම මේක යටපත් කරමි කියලා තාක්ෂණය පිටිපස්සේ යනවා. සල්ලි පිටිපස්සේ යනවා. අහන දකින දේවල් වල තියෙන සැප හොයනවා. ඒ හැම දෙයකින්ම කරන්නේ මේ වර්තමාන මොහොතේ පවතින වෙහෙස කර ගතියට මූණ නොදී කල් දැමීම. පමාවක් කියලා කියන. ඉතින් පමා වෙච්ච ලෝකයේ යම් විදියකට කාට හරි හිතන්න පුළුවන් නම් මේ ලෝකේ දිනුවයි කියලා කියන්නේ පරාදයක්. පෙරදුනයි කියලා කියන්නේ දිනුමක්. ඒක නිසා මම මේ පරාදේ දිනුවක් ලෙස බාර ගන්න ආර්යයන් වහන්සේලාගේ වැත්තට මම යන්න ඕනේ කිව්වොත් එතන තරගයක් මුකුත් නැහැ. මේ ලාභ සත්කාර ලබන්නයි තරගෙදී. ඒ ලාභ සත්කාරයෙන් වෙන් වෙලා විවේක වෙන්න කිසියම් තරගයක් නැහැ. ඒක නිතරම ජයක් තියෙන්නේ. ඒක දරා ගන්න සෑහෙන පෞෂත්වයක්. සෑහෙන පිනක් ඕනේ. සෑහෙන භව සම්පත්තියක් ඕනේ. මේ නිසා සර්වචන් වහන්සේට මේ සැප හොයන ලෝකෙට සැප හිීමේ තියෙන තකතිරුකම පෙන්වලා දෙන්න ගියාම බන නොකියන්න හිතිලා තියෙනවා. ඒක සාධාරණයි. මොකද ලෝකයා වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් සැප වෙන්නේ. ඒ නිසා මේ පළවෙනිම සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වචන් වහන්සේ සඳහන් කරනවා. සඳහන් කරන්නේ ඒක හේතු කර්මක් ඇතුව සර්වචන්සේ නාලන්දාවේ ඉඳලා මේ ගමන යනකොට පිටිපස්සේ ඉන්නවා ඒ ඒ තාරිපුත්තු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ගිහි කාලේ ආශ්‍රය කරපු සංජය කියන පිරිවැජියාගේ ගෝලෙක් ඒ මුළු પરම්පරාවම ਸਰුවචනාංශයට වෛර කරනවා මොකද හොඳම ගෝලියෝ දෙන්න ਸਰුවචනාංශය කඩාගත්තයි කියන්නේ. අරගොල්ල බමුණු කුලයක. මුගල්ලාන සාරිපුත්තු ස්වාමීන් බමුණු කුල තරුණයෝ. මේ දෙන්න කඩාගත්තා. ඉතින් ඒ නිසා ඒ ගෝලෙක් ਸਰුවචනාංශයේ සිනගත් එක්ක යනකොට පිටිපස්සේ ඉඳගෙන වැඩිම බයිනවා ਸਰුවචනාංශය. එයාගේ ගෝලෙක් ඉන්නවා අතවැසියෙක්. එයා කියනවා නෑ එහෙම ਸਰුවචනාංශේ නරක කෙනෙක් නෙවෙයි. ධර්මයක් හොඳයි. සංඝයාත් හොඳයි. කියලා මේ දෙන්නගේ වාදය පිටිපස්සෙන් යන සංඝයාට ඇහෙනවා. එළ එදා රාත්‍රිය ගත කරන්නේ උද්‍යානයක රජු රෝගයේ උද්‍යානයක රාජවච්චත් වහන්සේත් එක්කම අර දෙන්නත් තියෙන. දෙන්නගේ වැඩේම බයින. එක්කෙනෙක් බයින එක්කෙනෙක් ගුණ කියන. පහුවෙන්ද සර්වචනාංශයට සංඝයාට මුඛ්‍ය බැරි තත්ත්වයකටපත් වෙන අවසරයි ස්වාමීන් වහන්සේ. අසවලා දිගටම ඔබ වහන්සේට බැන්න. එයාගේ අතවැසියා සර්වචනාංශික ගුණ ප්‍රකාශ කරා. ධර්මයේ ගුණ ප්‍රකාශ කරා. සංඝයාගේ ගුණ ප්‍රකාශ කරා. එතකොට සර්වඥාන්සේ ආනව චෝදනා කරන සංඝයාට මේක අහනකොට උඹලට කේන්ති කියාද අපේ සාස්ත්‍රුන් වහන්සේට බයිනවයි කියලා කේන්ති කියාද කියලා. හැබැයි කටවුත්තර දෙන්න ඉස්සලා කියනවා කේන්ති ගියා නම් උඹලා මගේ ශාල්කයෝ නෙවෙයි. සර්වඥාන් වහන්සේට ගුණයක් නුගුණයක් කතා කරයි කියලා කේන්ති ගියා නම් සර්වඥාන් සනා මේ කේන්ති යන මනසෙන් බලා ගන්න පුළුවන් වෙයිද මේ කියපු දේ ඇත්තද නැත්තද කියලා. එතකොට කට්ටිය කියනවා සංස කේන්තිගේ මනසට නම් තේරෙන්නේ මේක බණින බැනිල්ලේ සාධාරණ සාධාරණකම. එතකොට දැන් අර අතවැසිය ගුණ කියනවනේ. දැන් ගුණ කිව්වට උදම්මනාගෙන ඉන්න හිතකට පුළුවන් ද කියලා අහනවා. මහන්නේ මේ කියපු ගුණ ප්‍රකාශය ඇත්ත නැත්ත බලන්න. එතකොට කියනවා මේ බෑ සංස උදම්මනන හිතට ඇත්ත නැත්ත පේන්නේ. ඊට පස්සේ සරුවචනාංශයේ පෙන්වන්න පටන් අර ගන්නවා බල දැනගනිලා සරුවචනාංශගේ ಗುಣ ප්‍රකාශ කරනවා කියලා මිනිස්සු කියන්නේ මොනවද? සරුවචනාංශේ සත්තු මරන්නේ කියලා. සරුවචනාංශේ හොරකම් කරන්නේ කියලා. සරුවචනාංශේ කාමීත්‍යාචාරය කරන්නේ කියලා. සරුවචනාංශේ ගුරු කියලා හිස් වචන කියන්නේ කියලා. සරුවචනාංශේ බොන්නේ කියලා. ඔන්න තොපේ මිනිල්ලේ ක්‍රමී. ලොකු ස්වාමීන් වහන්සේ මේ කාමරේ ඉන්න ගමන් කියනවා අනේ කොච්චර විහිළුවක්ද සරුවචනාංශේ බොන්නේ නෑ හරිය හොඳ එකනයි කියලා කියනවනම් මොකද්ද මේ කියන්නේ? සරුවචනාංශේ කාමීත්‍යාචාරය කරන්නේ නෑ කියලා කියනවා මොකද්ද මේ කියන්නේ? මිනිස්සුන්ට ඒකයි ලොකු දේ කියලා බුදුහාම කියන මේ ලාමක සීලය ගැන තමයි උඹලා මේ වාද විවාද. ඕක නෙවෙයි යක්ෂයිනේ මධ්‍යම සීලය කියලා එකක් තියෙනවා. ඒ මධ්‍යම සීලය මෙහෙමයි. රැයට කන්නේ නැහැ, මුදල් පරිහරණය කරන්නේ ඒ මධ්‍යම සීලය ගැන හරි හොඳ ගුණ නරක ගුණ කතා කරනවා කියන තාමත් බාලාංශ පන්තියේ. ඊට පස්සේ තියෙනවා උත්කෘෂ්ඨ සීලය කියලා එකක්. උපසම්පදා සීලය. ඊටත් පස්සේ තියෙනවා දුතාංග දහරි මෙව්ව ගැන හොඳ නරක කතා කරනවා කියලා කියන්නේ තාමත් බාලාංශ පන්ති. <clears throat> තාමත් උඹලා කතා කරන්නේ සීලය ගැන. ඒක මේ තතු තුනේ බිල්ඩින් එකේ යටම තතු. මේක තියාගන්න ඕන සමාධියක් ගන්න. ඉතින් අපේ සරුවචනanse අර සමාධිය තියෙනවා මේ සමාධිය තියෙනවා කියලා කියන්නේ තාමත්ම බාලාංශපන්ති. ඕකට නෙමෙයි සර්වඥාන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒක සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලක් තිබුණා. සර්වඥාන්සේ පහළ වෙන්නේ මේ ditthිගතක මිනිස්සයන්ට මේ ditthි දාලය. ditthිකාන්තාරයේ පෙන්ලා දෙන්නයි මේක එක එකක් නෑ ditthිකට අහුවෙච්ච නැති. එක එකටවත් මේ මිම්මේ සර්වඥාන්සේ බණින්න දන්නේ නැහැ. මොකද හැම එකම ditthිගතයි කියලා මේක බණින්නේ චෝදනාගෙනව සංඝයාට. චෝදනා කරපු අයට නෙවෙයි. උඹලා චෝදනාවක් ගෙනලා මේ තනා වලිග උසන කෑ ගැහුවට උඹලා අර බයින මනසට වැඩිය තුච්චයි. මොකද මේ උඹ සරුවචනාසේ ගෝලයෝ නිසා. ඒ නිසා උඹලා ගෝලයක් වෙන්නේ නැහැ. මෙහෙම යමක් කාර්ය බැන්නට දොස් කිව්වට ස්තුති කරාට සතුට වෙනවනම් කනගාටු වෙනවනම් ඒ කියන්නේ පැහැදිලි දිට්ඨිය. ඒක නිසා උඹලා දැනගයිල කියලා මේ භ්‍රමජාල සූත්‍රයේ දිට්ඨි 62ක් ගැන සරුවචනාසේ විස්තර කරනවා. විස්තර කරලා කියනවා මේ හැම කෙනෙක්ම ඒ දිට්ඨිය අරගෙන තියෙන අත්දැකීමක් ඇතුව. ආවට ගියාට පිස්සුවකින් හීනෙන් බීලා ගත්තේ ගුව නෙවෙයි. ඒක නිසා මේ හැම කෙනාම කතා කරන්නේ තමන්ගේ අත්දැකීමක් ඇතුව ස්පර්ශයක් ඇතුව කතා කරන්නේ. තමන්ගේ සංඥාවෙන් කතා නිසා ඒ කෙනාට ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ වෙන වෙන බාහිර කවුරුත් කියපු නිසා. නිසා මේ ගත්ත දිට්ඨිය හයියෙන් අල්ල ගන්නවා කියන එක අදානගාහි දුප්පටි නිසා කියන එක දිට්ඨියම හැටියක්. ඒක නිසා මේ දිච්චියක තියෙන භයානකම උඹලට තේරෙන්නේ බුදුහාමරන්ට බයිනකොට උඹට තද වෙනවනම් එන උඹ දිච්චියක ඉන්නවා කියලා දැනගන්න. බුදුහාමරන්ට ස්තුති කරනවායි කියලා උඹට සන්තෝෂයක් වෙනවා උඹ ඉන්නේ දිච්චිය කියලා දැනගන්න. උඹට ওই දිච්චිය අරින්න බෑ. ඒක දිච්චිය අරින්නේ මම්ම කියලා දෙන්න. සර්වචන්නාංශෙම කියලා දෙන්න ඕන කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ දෙන්න පුළුවන් හිතන්න පුළුවන් ඒ දිට්ටි ජාලය පෙන්නලා දීලා කියනවා මේක සිද්ධියක් වුණාට පස්සේ කෙනෙකුට ඉස්මතු කරලා දෙනවා මිසක් පන්ති කාමරයක තියලා මෙන්න මේක මෙතනින් පටන් අරගෙන යන්න කියලා මූලධර්ම පාඩමකින් කරන්න බෑ. ඒ නිසා අපි පිළිසත් එක ගැටෙනකොට ආරම්භනත් එක ගැටෙනකොට හැම වෙලාවෙම මනාපමනාව පහළ වෙනවා. දකින්න දකින්න දේ මනාපමනාව පහළ වෙන්නේ නැත්තම් අපි දරකොටයක් වගේ. ඒ මනාපමනාව පහළ වෙන්නේම ඇතුලේ මොකක් හරි දික්තියක් තියෙන නිසා. ඉතින් කවදා හරි මතුවෙන මනාපමනාප දෙක දැක ගන්න පුළුවන් නම් එයාට බෙහෙත් කරන්න පුළුවන්. එයා මේ මනාපමනාප දෙක දැනන ඒ අනුව විතික්‍රමණය කරනවා නම් උල්ලංඝනය කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් <clears throat> එයාට බෙහෙත් තාන්නේ ඒ ඒ තුවාලේ සුද්ධ කරන්නේ නැතුව බෙහෙත් දාලා වැඩන්නේ. ඒ තුවාලේ සුද්ධ කරන්න ඕනේ. වනමුකේ පාදන්න ඕනේ. ඒ වනමුකේ පාදනකොට කෑ ගන්න. තුවාලේ සුද්ධ කරනකොට කැමතියි. ඉතින් ඒකට පිටින් කර හොබරේ පිට බෙහෙත් බඳට හරියන්නේ නැහැ. ඒ නිසා සරුවචන් හන්සේ මේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ප්‍රශ්නේ ඇති කරපු දිශාවට නෙවෙයි ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්නෙන් කේන්ති ගත්ත දිශාවට. ප්‍රශ්නේ උදං ගන්න දිශාව පැත්ත බලලා කියනවා මේකෙන්ම පේන්න තියෙනවා උඹලා දික්ටිගතයි. ඒ දික්ටිය සර්වචනාංශය සම්බන්ධ දික්ටියක්. එහෙම නැත්නම් ධර්මයේ ගැන දිට්ඨියක් සංඝයා ගැන දිට්ඨියක් ඒ නිසා සරුවච්චන් වහන්සේ ගැන හෝ දිට්ඨියක් තියාගෙන ඉන්නවනම් ඒකත් මිච්ඡා දිට්ඨි තමයි ධර්මයේ ගැන හෝ දිට්ඨියක් තියාගෙන මිච්ඡා දිට්ඨි තමයි සංඝයා ගැන හෝ ditthiyat යනවා නම් ditthiyat තමයි. ඒක ඇති හැටිය දකිනවනම් අපි හිතාගෙන ditthිය වලට ඉඩක් නැහැ. කියලා සර්වචනසේ හැම මිත්‍යා දෘෂ්ටිකයක්ම නම් කරලා කියලා මතක් කරනවා. ඒ හැම මිත්‍යා දෘෂ්ටිකයක් මේක කතා කරන්නේ එයාට කියලා අත්දැකීමක් ඇතුව. ආවට ගියාට නෙවෙයි. ඒක නිසා එයාට කතා කරනනම් ඊට එහා අත්දැකීම් සහිත වෙන්න ඕනේ. සහිතලා කියන්නේ ඔබ මෙතෙන්ට ගිහිල්ලා මේ මතයට ගිය එක සාධාරණයි. ඔබ පොඩ්ඩක් ඔය එහා මතයට ඵලයක් එතකොට ඔය ටෙඩිය වෙන අත්දැකීමකට ගියොත් වෙන මතයක්. ඊට එහා අත්දැකීමකට ගියොත් තව මතයක්. ආන්නේ නිසා මේ ගත්ත මතය එලඹිලා තියෙන මතේ කලින් තිබුණ මතයට වැඩිය හොඳ වුණාට ඒක නිර්වද්‍ය මතයක් නෙවෙයි. තවදුරටත් භාවනා කරන කරනකොට කරනකොට මේ මතය, මේ දිට්ඨිය, මේ සංකල්පය, මේ ආකල්පය ඉන්දින් දින්දින් වෙනස් වෙනවා. ඒ තාක්කල් උඹට මම දොස් කියන්නේ නැහැ. ඒකට භාවනා කරන තාක්කල් සරුවත් නැසී දොස් කියන්නේ නැහැ. කොයි තැනක හෝ නතරලා කිව්වොත් මම දැන් රහත් වෙලා ඉන්නේ මම දැන් සෝවන් වෙලා ඉන්නේ මම දැන් සම්මා පතේ බුදු වෙලා ඉන්නේ මම දැන් බුදු ආමසෝගේ පැත්තේ මම දැන් බුදුහමගේ පැත්තේ නෙවෙයි කියලා අනිවාර්යයෙන්ම දිට්ඨියක් තියෙනවා. මොකද එහෙම කියාපාන්න මේ ලෝකේ කවුරක්වත් නැහැ වහන්න. මේ ලෝකේ ඉන්න හරියක් ඉන්න කටබඩ වඩා ගන්න જાතිය. ඒ මිනිස්සුන්ට වැඩක් නැහැ මේ කවුරුත් නිවන් දැක්කයි කියලා. ඒකත් ඒ මිනිස්සු ගන්න දිට්ඨියකට. ඇයි එවැනි දෙයකට අපි උර දාන්නේ? ඇයි මේ වගේ දෙයකට අපි විරුද්ධ වෙන්නේ? අපි වැඩක් තියෙනවා අපිට මේ ගත්ත දේ හරිද කියලා බලන්න ඒකම නැවත නැවත බලන්න. ඒකම විපස්සනා කරලා බලන්න. අනුපස්සනා කරලා බලනවා මිස ප්‍රකාශයක් කරන්න නිමිත්තක් ගන්න එපා. නිමිත්තක් ගන්න දිට්‍යයක් තියෙනවා. මේ ලෝකේ දේවල් නිමිත්තක් ගන්න තරම් ඉඩ නොතබා ඉසුබතාන ඉසුබවක් ඉසුගලන්න තරම්වත් ඉඩ නොත වෙනස් වෙද්දී අපි යම් යම් mati මතාන්තර දිච්චි අරගන්නේ මේ නිත්‍ය සංඥාව නිසා. මේවා පවතිනවා, මේවා නිත්‍යයි. ඉතින් මේකේ ලංකාවේ බෞද්ධයාට තියෙන ප්‍රධානම බාධාව තමයි මේ සිංහල බුද්ධාගම. සිංහල බුද්ධාගම ගත්ත ගමන් තද වෙනවා. මේක නිකන් අම්මගේ අප්පගේ බෝධලෙන් ආප එකක් කියලා වගේ තද වෙන එකමයි බුද්ධාගම කරන තියෙන ප්‍රධානම නිග්‍රහය. බුදුජානකසේ සඳහන් කළා තියෙන්නේ බෞද්ධයාමයි බුද්ධාගම කන්නේ. ඒකට විරුද්ධ කරන කට්ටිය නෙවෙයි. විරුද්ධ කරන කට්ටියට විරුද්ධ තද වෙනකොටම එයා බුද්ධ ශ්‍රාවකෙන් නෙවෙයි. බුදුහාමුදුරුවෝ එයා තමන්ගේ පුත්‍ර මට්ටමින් අයින් කරනවා. දුහිතෘ මට්ටමින් අයින් කළා කියන තවදුරටත් මගේ ශාවකයෙක් නෙමෙයි. මොකද උඹට මේ මේ සංකල්පය සන්දර්භයක් අරගෙන ඒකට දැන්ටම කේන්ති ගිහිලා තියෙනවා. කේන්ති ගිය මනසකට යුක්තියයි තේරෙන්නේ නැහැ. යුක්තියයි තේරෙන්නේ නැති කෙනෙක් කොහොමද ප්‍රබුද්ධන් වහන්සේට මොකේ ගෝලේ පේන්නේ? ඒ නිසා යුක්තියන්ට තේරෙන මධ්‍යස්ථ මනසකට බලයෙන්. චිත්ත විසුද්ධියක් ඇති කරගන්න. ඇති කරගෙන ඊය කරපු මතේ නැවත සලකා බලපානවා. සලකා බලනකොට තමයි තේරෙයි ඒ ඊයේ කෙරුවේ හරියට දැක්කේ නැති නිසා. තවසටත් ඒක දිහා බලනකොට ඇති හැටිය දකිනකොට අර දෘෂ්ටීන්ගේ දිට්ඨිචු කම්ම කියන එකක් සිද්ධ වෙනවා. චපල දිට්ඨිය ඍජු බවටපත් වෙන්න පටන් ගන්නවා. ඒ දිට්ඨිචු කර්මයට ප්‍රධානම ආසන්න කාරණා පෙන්වන්නේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයට ආසන්න කාරණා පෙන්වන්නේ සප්පුරුෂ සංසේවණය. ඉතින් ඒ ටික හම්බුනාට පස්සේ ඒතිෙදිත් මම මෙවැනි මතයක් දරනවා කියලා කියන්නේ සත්පුරුෂයන්ට කරන නිග්‍රහයක්. සත් ධර්මයට කරන නිග්‍රහයක්. සත් ධර්මයේ මැනලා මෙච්චරයි කියලා කියන්න හදනවා වගේ. මේක මනින්න බැරි එකක්. කෙලවරක් නැති එකක්. ඒසා දිගින් දිගට දිගින් දිගට ඒ විවෘතකම තබා ගැනීමේ අවසර පත්‍රය දීලා තියෙන බුද්ධ ආගම විතරයි. අනිත ඔක්කොටම කියලා තිනවා මේක දේවනිකාය, මේක දේව රහස්, මේක විනිශ්චය කරන්න යන්න එපා. ඒක අධිකාරියක් තියෙනවා. බුද්ධ ඥානසේ කිසිම අධිකාරියක් නැහැ. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට Tamanටම එන්ටෙන්ට ගොයන් තියෙන කෙතේ හරක් කවන ගොපල්ලෙක් වගේ ඉඳලා ගොයන් කපපු කෙතේ නිදැල්ලේ හරක් කවන ගොවියෙක් වගේ පහසුවක් දැනෙනවනම් අන්න භාවනාව හරියි. ඒ වතු එnde end end තමයි තද වෙන ගති, ගැටෙන ගති, කලහ විවාද වැඩි වෙනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න මේක තද්ද ගතියක්. මේක දික්ටිගතක ගතියක්. මේක තමයි මට තියෙන ප්‍රධානම බාධාව මුස්ලිම් මිනිසෙක්වත් කතෝලික මිනිසෙක්වත් නෙවෙයි. මේක ඇතුලෙන් එන එකක් කියලා. ඒ නිසා යම් තැනක Taman දික්තියෙන් නිදහස් වෙගෙන එනවනම් සතා ස්වරූපයයි මිනිස්සයයි ගහකොළයි ගලක් ගඟක් අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම වැඩ කරන්නේ කලින් ලැහැත්ති කරවූ සලසුමකට යනවා. මේ අජීවී සජීවී ප්‍රියමනාප අප්‍රියමනාප ගෑනු පිළිමි මේ සේරම දිත්‍යක් නිසා පටවගත්ත දේවල්. ඒ ඔක්කොම යට මනුස්සකම තියෙනවා. ඒ ඔක්කොම යට ජීවි අජීවි ගතිය තියෙනවා. ඒ ජීවි අජීවි ගතිය තියෙන මේ ධාතු වලට මොනම මායිමක්වත් නැහැ. ඒක තියෙන්නේ මේ ජීවි වස්තුවක දා ජීවි වස්තුවක. ඒ ධාතු ක්‍රියාත්මක කරන්නේ නියම හේතුඵල ධර්මයක. අපි මේ ඒ විදිහට ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්ම මේ මගේ වාසියට අපේ නිකායට අපේ ක්‍රමයට හදාගන්න ගියාම ඉතින් ඒ මනුස්සයා කලේ ගලේ උඩු ගහගත්තා වෙනවා. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා අද්දිඨ්‍ය කියන ඇති හැටිය දැකීම නැත්නම් මේ ධාතු මනස්කාරය දැකීමට තමනුත් ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ කියලා පිටක් පිටක් ගන්න දානේ වන්දකට මතක් කරන්න කියලා. මම ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්තයි නිජීවයි සිවුර කරේ දාගන්නකොට මතක් කරන්න කියනවා. මේ සිවුරත් ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්තා නිජීවයි. මේක වළඳන මමත් ධාතු මාත්‍ර පමණයි නිස්සත්තා නිජීවයි ශුන්‍යයි. බත් පිට අතරන කල්පනා කරන්න කියනවා මේකෙත් තියෙන්නේ ධාතු මාත්‍ර පමණයි නිස්සත්තා නිජීවයි ශුන්‍යයි. මේක ආයෙත් නිස්සත්ත නිජීව ශුන්‍ය වූ කායට වැටෙනවා. මම සීනාසනයේ යනකොට මතක් කරන්න කියලා කියනවා. සීනාසනය කියන්නේ ධාතු මාත්‍රයි නිස්සත්තා නිජීවයි ශුන්‍යයි. මේ ඇතුල් වෙන මමත් නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි මේ ධාතුන් මේ ධාතුන් එක තියෙනවා මිසක මේ මගේ කුටියට යනවා මට ලොකු කුටියක් ඕනේ පොඩි කුටියක් ඕනේ කතා නැහැ බෙහෙතක් පරිහරණය කරනකොටත් මතක් කරන්න කියනවා මේක නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි පාවිච්චි කරන මමත් නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි ඒක නිසා එක එකට සම්බන්ධ වෙනවා උඹේ අම්මා සුදුම සුදු උඹේ තාත්තා කලම කලුයි උඹ නලවන මාත් කළුයි උඹ විතරක් නෑ උඹ මං මාත් මං උඹ නලවන මං තලයලුයි උඹ විතරක් සුදුම සුදුයි කියලා නැලවිලි කවියක් තියෙන්නේ. ඒ වගේ අපි හැම එකේම තාරාතිරම් බලන්න යනවා. ඔක්කොම මිනිස්සු. අපිට කවදා හෝ manussකම දක ගන්න බැරි නම් ඒ මනුස්සයා හොරියෙච්ච මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ මනුස්සයා රාජරාජ අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්. manussකම දක ගන්න බැරි දික්ටිගත නිසා. මේ දික්ටිගතික தත්වයේ තියෙනකම් බුදුන් දකින්න බෑ කියන එක හිතා ගන්න. ඇත්තටම කියනවා නම් ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් මෛත්‍රී බුදුහාමරෝ දකින්න බලයින් එකන මෛත්‍රී බුදුහාමරෝ අනිත් කට්ටියගේ බෙන්කලාන්තර ගන්න මොකෙන්ද කියන්නේ කොහොමද දන්නේ මේ ළඟදී පත්‍රයේ තිබුණා මෛත්‍රී බුදුහාමරෝ ගාල්ලේදී පහළ වෙලා මේ ඇවිල්ලා ගිහිල්ලා අපි දන්නේ නැහැ මුස්ලිම් මිනිස්සු කියනවා අභිනායකතුමා කියලා කියන්නේ මෛත්‍රී බුදුහාමරෝ බුදුචානන්සේ ඒක මහා පරිණිරවාණ සූත්‍රයේ දේශනා කළා. කලකලා බලන්නේ කියන නවිනායකතුමාගේ ගුණ ටිකයි මෛත්‍රී බුදු දානසේගේ බුදුහමර පෙන්න ගුණ ටික එකයි. ඉතින් බලනකොට උන් දැවිල්ලත් ගිහිල්ලා දැන් අපි දන්නේ නැහැ. අපි හිතන්නේ දැන් බුදුහමර කිව්වහම මොකක් හරි ගඳෙන් හරි පාටෙන් හරි රසෙන් හරි මොකකින් හරි අල්ලන්නේ ඉතින් ආගම අපිට කියනවා 18 රියන් වේ රැස්වි දෙය කියන. ඔය සරෝජනසේ ඉන්න කාලෙම බුදුජානනාංශේ උයනට යනකොට උයන් පල්ලා කියලා තියෙන එන්නේපා. මේක තමයි හාමුදුරු දෙන්නේ භාවනා කරන ඔබතුමාවත් එම කරදරයි. මේ බුදුහාමුදුරු ගෝල දෙන්න භාවනා කරද්දී බුදුහාමුදුරන්ට එන්න දෙන්නේ උයන් පල්ලා ඒ කියන්නේ අඳුරන්න බෑ. මහා කාශ්‍යප මහ රහතන්සේ දාන බෙදන්න ඕන නිසා වැරදිලා බුදුහාමුදුරු බෙදපු දානේ පාත්‍රයෙන් අරන් ගිහලා මහා කාශ්‍යප මහ රහතන්සේට බෙදෙනවා. ඉතින් මෙහෙම අඳුරන්න පුළුවන් රැස් වී දෙනවා නම් උඩින් යනවා නම් උපාසකම් මට හැප්පෙනවනේ ඇඟි. එහෙම නෑ. ඒ කොහොමද අඳුරන්නේ? අඳුරන්නේ බුදු ගුණේ. අඳුරන්නේ බුදුරජාණන්සේ දෙන්නෙකුට වෙනසක් කරලා හලකන්නේ නැහැ. නැත්නම් අනුග්‍රහ කරනවා භාවනා කරන කෙනාට ඒක වෙනම කතාවක්. සරුපුලේ වවකා කරන එක ඇත්ත. නමුත් ඒ උන්වහන්සේගේ තියෙන ගුණේ නිසා උන්වහන්සේ කිසි විදියකට මම ගාන්ධර්වයි කියලා හෝ දේව කියලා හෝ බ්‍රහ්මාඳුර ගැන මම මිනිස්සෙක් කියලා කියන්නේ. ඒක අපිට තේරෙන්නේ නිකන් බුදුහමර කට ගන්නවට වගේ නිකන් මිනිස්සෙක් කියලා කියලා. නෑ ඒක ලොකු ගැඹුරක් තියෙනවා. අපි ඔක්කොම මිනිස්සුයෝ නං. ඉගෙන කාට එක උඩ පහත යන්න දඟලන්නේ නැති ගතියක් තියෙනවා නම් අපි කම්මගේ දරුවෝ වගේ කොච්චර සතුටක් ඇති කරගන්නවද නමුත් අද ලෝකයේ පවතින මේ සුද්ධ යුද්ධ කුරුස යුද්ධ එකිනෙකා මරා ගන්න සේරම කාණ්ඩ බොණ්ඩ ප්‍රශ්නයක් නිසා නෙවෙයිනේ මතිවාදයක් නිසානේ මතවාදයක් නිසානේ දික්තියක් නිසානේ ලංකාවේ තියෙන මේ නිකාය ભેදය නැත්නම් මේ අරණ නිවාසී සංඝයා සහ ග්‍රාමවාසී සංඝයා කියලා මහ විශාල වෙනසක් ඇති කරගන්න හදනවනේ මුන්න තරම් අසාධාරණයි ඒ සංඝයා කොච්චර දෝ මහන්සි වෙනවා සංඝයා වහන්සේ උනට ලාභ සත්කාර හම්බෙන්නේ ආරණ්‍ය වාසංගය. ආරණ්‍ය වාසංගය සද්ද නැතු ඒ ටික කාලා ගමේ වයින් සංඝයාට අඩුකුලේ සංඝයාට වගේ තරකනවා. අඩප්පුලි වැඩ. ඔය ගැලපෙන්නේ නැහැ. අයිම එක එකනට සලකන්න ඕනේ. න්යා මේ කරන සේවාව. යා ඇත්තට මේ මේ භාවනා නොකරන වෙන්න පුළුවන්. තමන්ගේ ආත්මයට ගැන ගොඩ ගන්න නැති වෙන කටයුතු කරන වෙලාවට. නමුත් ඒ මනස උදේ ඉඳලා හැන්ද වෙනකන් සිවුර කල් වල දාන්න වෙලාවක් නැතුවම හංස වෙනවනේ. ඒ වුණාට සංඝයා මීටරයකට දාහනයක් දෙනකොට පන්සල් ගියා පහු කරන වෙනවද කියලා හිතන්නේ. ඔය එක පන්සලකට ඔය දංකද බිම තියලා දුන්නොත් ගන්න දෙපන්සල් වල. ගන්න. ඊට හොයාගෙන එනවා මීටරයකට ඇවිල්ලා අනේ කකුල් දෙක අල්ල වැඳලා යන්න හරි කැමැති. ඉතින් මේකට මීටරයකට සංගයක් කැමැති. ඊවට දිට්ටි කියන්නේ. ඊට මීටරයකට සංගයක් කැමැති. ඕව අපි ඉන්න ඕනේ ඒ ඒ වැඳුම් ගන්න විදියට එහෙම ඉන්න ඕනේ කියලා. සේවය කරන්න ඕනේ, තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. භාවනා කුසලයේ උතුම් බව හැබෑව. නමුත් මේක බුදුරජාණන් සඳහන් කරන මේ ධිට්ඨියත් එක්ක බලනකොට උඹලා මේ සීල විසුද්ධියක් ගැන කතා කරලා බුදුහාමගේ ගුණ කතා කරනවා. උඹලා චිත්ත විසුද්ධිය ගැන කතා කරලා බුදුහාමගේ ගුණ කතා කරනවා. උඹවහන්සේලා මේ විදර්ශනා ඥාන ගැන කතා කරලා බුදුහාමගේ මොනවද මේ උඹලා මනින්නේ? බාලාංශ පන්තියේ පොඩි ළමයි අසුචිත ගන්නවා වගේනේ. බුදු කෙනෙක් මයින්ට තියෙන්නේ දිච්චි කලවන්න කතා කරන කෙනා. බ්‍රහ්මජාලයෙන් කතා කරන කටේ කියන එක ඉගෙන කතා කරන්නවත් බයයි වෙන ශාස්ත්‍රඥ වහන්සේලා. බුද්ධ ශ්‍රාවකයොත් බයයි. මොකද බුද්ධ ශ්‍රාවකයෝ දිට්ඨිගත වෙලා ඉන්නවා. බුද්ධ ආගම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. බුදුරජාණන්සේ කියන්නේ අද්දිට්ඨිගත වෙන්නේ. මොනම දිට්ඨියක්වත් යන්න එපා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දිට්ඨියකටපත් නොවි සීලවන්තව. ඒක තමයි ඥානය කියලා කියන්නේ. අදි සීලයකටපත් වෙන්න පත් වෙලා ඒක ඕන කෙනෙකුට ඕන වෙලාව ගන්න පුළුවන්. ඒ කට්ටියට එපා නම් නිකන් හිටපු දෙයින් Taman ගත්ත එක ආඩම්බර කරගෙන යනවනම් ඥානීය ශීලයේ දෙක අග්‍ර ධර්ම වශයෙන් පවතිනවා. ඒ දෙකම ධිට්ඨියකට යට නැහැ. නිතරම කල්පනා කරන්න ඕනේ අපි ධිට්ඨිය සාමාන්‍යයෙන් කෙනෙකුට බලපාන්නේ මනාපමනාප දෙක හරහා ඒ නිසා මොනම දෙයකට හෝ මනාපමනාප තියෙනවනම් එතන ධිට්ඨියකින් තොර නැති බව දැනගන්න මේ මනාපමනාප දෙකම තමයි අත්තිකිලමතාන යෝගය සහ කාමසුකල්ලිකාන යෝගය වශයෙන් සරුවත් කරන්නේ. ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන ඉසිස්සලාම හාපුරාවට ශ්‍රීමුකයෙන් දේශනා කරේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජි චේන නසෙවි තබ්බා. මහනි පැවිද්දක විසින් මේ අන්ත දෙක සේවනය කළ යුතු නැහැ. සේවනය කළොත් එයා ඒ බුදු කෙනෙක්ගේ ළමන තියෙන මූලික පණිවිඩයට තාම සුදුසුෙක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ පුතා කියලා ආමන්ත්‍රණය කරන්න පින්න නැහැ. දුව කියලා ආමන්ත්‍රණය කරගන්න පින්න නැහැ. ලබන්න නම් අඩු ගානේ දැනට අන්තික හිටියත් මධ්‍යම ප්‍රතිපදාවට එන්න. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි භාවනා කරනකොට පැමිණි සියල්ලටම ප්‍රතික්‍රියා නොකර බාර ගන්න. අහවල දේ වෙන්න ඕනයි කියලා මතයක් තියාගන්නත් එපා. අහවල දේ වීම හොඳ නෑ කියන එක මතයකුත් එපා. ඒ නිසා ආනාපාන සතිය හරි මොකක් හරි කරනකොට නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඒ වෙත පැමිණෙන දුක වෙත පැමිණෙන යථා ස්වභාවය බාර ගන්න පුළුවන්කම තියෙනවනම් ආය වෙනමම නිවනක් ඕනේ නැහැ. Taman ඒක සිංහලයා කියන්නේ පැමිණි දුක් පැමිණයි කියලා. මේ දේ දන්නවනම් වෙත පැමිණෙන හැම දෙයකින්ම සත්‍ය ධර්මයේ සාක්ෂි ඔප්පු කරනවා. මධ්‍යම ප්‍රතිපදාව ඔප්පු කරනවා. නොසැලෙන බව ඔප්පු කරනවා. විචයක් නැති ගතිය ඔප්පු කරනවා. වෙත පැමිණෙදී එන්නේ අරයාගේ මතේ මෙයා මතේ අරගෙන දිනුම් පෙරදුම් ඇතුව තමයි. Taman දරනට වෙච්ච සිද්ධිය මෙච්චරයි මේ හොඳ නරක කියන මතේ මෙච්චරයි මම මේ එකට ඔක්කත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව චිත්තක්ෂණ කීයක් මට ඉන්න පුළුවන්. මොනම දෙයකටවත් මොනම විනිශ්චය කරන එක කියන්නේ අපන්නක ප්‍රතිපදා අවිරුද්ධ ප්‍රතිපදාව මේ කිසියම් දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. ඔක්කොගෙම අහලා බලනවා මොකද්ද කියන හොඳ හොඳ එන ඔක්කොමලා තියෙද්දි කරමු. හැබැයි මේ මම දික්තිගත වෙලා නෙමෙයි. ඒගොල්ලෝ අදහස් වෙනස් කරන්න කැමති නම් මාත් කැමතියි. ඒගොල්ලෝ තියෙන මතෙම තියාගෙන කැමති නම් මාත් කැමතියි. මේගොල්ලෝ අතහැරලා ගිය දවස වෙන කට්ටියට ගියාම මේගොල්ලෝ කියන දේට මාත් කැමති. ඒක නිකම් පේන්නේ අමරාවික්කේප වාදයේ වගේ ආන්දගේ ප්‍රතිපත්තිය වගේ. ආන්දගේ නෙමෙයි පැමිණි දුක්නේ. තමන් ඉන්න තැන තියෙන එකනේ. ඒගොල්ලෝ සිද්ධි අහලා අහන කට්ටිය මේ ඔක්කොම කතා කරන්නේ සීබුද්ධිය ඇතුවද? මේ ඥානවන්තවද මේ එළඹ සිටියෙන්ද කදන්න. ඔව්. ආ එහෙනම් එච්චරයි. එහෙනම් අපි ඒක සාක්ෂි කරගත්තා ගියා. ඉතින් මේ මතත් එක්ක බලනකොට අපි මේ හදන්න හදන ආගම නැත්නම් මේ සංවිධානය එහෙම නැත්නම් මේ විවස්ථා එහෙම නැත්නම් මේ නීති රීතිත් එක්ක කොච්චර ගැටනවාද කියලා බලන්න නීති වැඩියෙන් හදන කෙනා කොහොමටත් නීතියට අහු වෙලා ඉන්න බෑ. ඕනම කෙනෙක් වැටක් ගැහුවොත් ගේ වටේට අනික් මිනිස්සුත් ඇතුළට එන්න බැරුව වගේම ඌට පිටට යන්නත් බෑ. ඒ වැටෙන්න තමයි ඌ කොටු වෙන්නේ. ඒක පිළිබඳව කවුරුත් ඇඟිලි ගහන දෙයක් නැහැ. යටක් ගහලා ඉබ්බෙක් දොරක් දාලා ඉබ්බ තුන් දෙනෙක් දැම්මයි කියන්නේ. තුන් දෙනෙක් දැම්මොත් උරත් ඉබ්බ තුනක් කරන එක ඌට එළියට යන්නේ නැහැ. පිටියුන් ඇතුළට එන එක වෙනම කතාවක්. ඌ දන්නේ ඒකට. බය ඉන්න මනසට මේක පේන්නේ නැහැ. ඒ නිසා හැම තැනම කටුවටවල් ගහගෙන වැටවල් ගහන තමයි කටයුතු කරන්නේ. ඒකෙන් පේන්න තියෙන්නේ බයක ප්‍රමාණය. එයා කියන්නේම නෙවෙයි safety first මේ ආරස්සාව ඉස්සර කරන්න යන්න කියලා. ඉතින් මේ සැකයම තමයි දික්ටිගතක මනුස්සයාට තියෙන එතන එතන තියෙන අපාය. ආය වෙනම අපායකට යන්න ඕනේ නැහැ. ඒ නිසා මෙලෝ වශයෙන්ම යම් කෙනෙක් භාවනා කරගෙන යනකොට න්‍යාය අධිගමනය කරනවා නම් මේ ඉන්න අරමුණ ඉඳගෙන හිටගෙන කොයි හිටියත් ඒ ඉන්න ඉරියව්ව ඉරියව්වට අවදි වෙලා මේ ඉරියව්ව පැවැත්වීම තියෙන දුක ඉරියව්ව නිතර වෙනස් වෙන වෙනස් වෙන ගතිය මේ ඉරියව්ව මට ඕන විදිහට පවත්වන්න බැරිකම දකිනවනම් ඒක බාල මහලු කිසි වෙනසක් නැහැ. ඔක්කොටම තියෙන ගතියක් බෞද්ධ බෞද්ධ වෙනසකුත් නැහැ. ඉතින් අපි මේ අනුන්ගේ ඉරියව්ව ගෞරව කරලා හදන්න හදන ගමන් තමන්ගේ ඉරියව්ව අමතක කරනකොට ඒක නිකන් මේ වත්ත බද්දට දීලා ඇත්තට දතන යවන වාගේ ඒ විනුවට සරුවචන්සේ කායගත සතිය පෙන්වන්නේ දිට්ටි ගැන කතා කරන්නේ නැහැ. තමන් ඉන්න ඉරියව්වට හිත යොදලා මම දැන් මෙතන ඉන්නවා කියලා බලලා ඒ ඉන්න බවට එළඹ වාසය කරන්න මේක හැඩ වැඩ කරන්න ඉරියව්ව වෙනස් කරන්න දඟලන්නේ නැතුව වෙනස් වෙනවනම් වෙනස් වෙච්චාවයි. ඒකට බලාන හිටියොත් බලන්න අවුරුදු 6කට පල්ලෙහා ඉන්න පුංචි දරුවෙක් කවදාකවත් ඉරියව්ව ගැන ලැජ්ජ වෙන්නේ නැහැ. ඉරියව්ව ගැන බයකුත් නැහැ. ඒ මනුස්සයා rahat වෙලා වගේ ඉන්නේ. කවදාකවත් නැහැනේ මේ උඩු බැල්ලෙන්ද යටි බැල්ලෙන්ද ඉන්නේ කක්ක පැත්ත එළියද මොකක්ක ප්‍රශ්නයක් නැහැ. ආතතියක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද මේ එන්ටෙන් ටෙන් ටෙන් දිටිගත වෙලා හැම තැනකදීම අමතර රංගපෑමක් රඟ පාන්න වෙලා තියෙනවා. ඉතින් හැම එකක්ම ශරීරයේ විසම වර කරනවා, ලෙඩ කරවනවා. ඒ නිසා මේ සරල විවෘත ගතියට එන්න කොච්චර අමාරුද කියලා බලන්න අපි එච්චරක් බැඳිලා තියෙනවා. නමුත් අනිකුත් ආගම් කියන එක කරන්න බෑ කිය. ਸਰවඥාන්සේ කියනක් පුළුවන් කිය. එච්චරයි ਸਰවඥාන්සේ වෙනස මේ ditthi ජාලය වෙන් කරලා පෙන්නලා ditthi ජාලය ගලවන්න පුළුවන් කියන එක තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය සඳහන් කරන්නේ. ඉතින් මේ බ්‍රහ්මජාල සූත්‍රය හෝ මේ වගේ කග්ගවිධාන සූත්‍රය කවදාකවත් බණකට මාතෘකා කරන්නේ නැහැ. කිරුවට අහන්න කවුරුත් නැහැ. ඒ නිසා හරි කැමති ජාතක කතාවල් ගැන කතා කරන, සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරන, දිවි රෝග ගැන කතා කරන, අපාය ගැන කතා කරන ඉවර කරන්න බැරි බණ. මොකද ඒකට තමයි මිනිස්සුන්ට වර්තමානයේ අමතක කරලා සුරංගනා කතාවල් ඉන්න පුළුවන්. මේක නෑ මේක හැම වෙලාවෙම වර්තමානට හිත කියන දීලා මෙච්චර ගැඹුරු ditthi ජාලයක් මේ වර්තමානයේ හිත පැවැත්වීමේ චිත්තක්ෂණ වශයෙන් කැඩෙනවා. ඒ කැඩෙනකොට තියෙන කැඩෙන බවට තියෙන ලකුණ තමයි කම්මැලිකම. නීරස කරන. ඒකාකාරී කරන. නිදිමත ගතිය, උනන්දු අඩු ගතිය, අසරණ ගතිය, බය ගතිය, පාළු ගතිය. ඉතින් අපිට ඒකට ඒකටයි මොන දෙන්න බැරි. අතට භාවනාදී නම් දැකීම උඩ නෙවෙයි. මේ මතුවෙන කම්මැලිකම නීරසකම නිසා සර්වචන්සි කියනවා ඔබ නිතරම හුදකලා වගේ කරන ඒකචාරී ජීවිතය අගය කරන <clears throat> ඒක සෙයිය කියන තනියෙන්දී බුධින ගතිය අගය කරන ඒක බත්තික කියන්නේ උදේවර විතර බත් කන ගතිය තියාගෙන කටයුතු කරන එක සද්ධාවෙන් බාර ගන්න වෙනවා බාර ගත්තාම දික්කියට ඉබේම ගෙයින් එළියට බහින්න වෙනවා නිසා ඒකචාරී ජීවිතයක් ගත කරන්න බැරි නම් ඒ කියන්නේ පැහැදිලිවම දික්කියට ගෙටෙන්න ඉඩ දීලා ඒක සෙයියක ඒකචාරී ජීවිතය කරනකොට මේ දික්කියට කුඩම්මගේ සැලකිලි ලැබෙනවා ඒක නිසා එක පැත්තකින් ආචාර ධර්මයක් විදිහට අපිට බලන්න පුළුවන් මේ තනිකර ජීවිතේ ඒකචාර ජීවිතය අපිට කොච්චරක් හිතට බද්ධ ගන්න පුළුවන්ද? ඒක වද්දාගෙන කරන්න යනකොට එන හැම තනිකමක්ම පාලුකමක්ම දිච්ච නැතිීමේ ලකුණක් වශයෙන් තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට තේරෙයි මේ රහත් වෙනකොට මේ පසේ බුදුරජාන් වහන්සේ නමක් වගේ මේක ස්වයම්බූ ඥානෙම අනඤ්ඤ අඥානඤ්ඤේන කියන එක කවුරුත් කියලා දෙන්න තුව අහපු දේ තමයි තමාවම ක්‍රියාත්මක කරගන්න මට්ටමට එන්න බැරි නම් ධර්මයේ හිත් වදින්නේ නැහැ. ධර්මයේ ගෙටක වදින්නේ නැහැ. ඒක නිසා Tamanට මාර්ගය නැතුව නෙවෙයි තියෙන්නේ. මේකට අපි දොර අරින්න මේක නෙවෙයි බුද්ධ ධර්ම කියලා අපි භාවනාව කියලා අපි ප්‍රතිඵල කියලා අපේක්ෂා කරන්නේ. අපි අපේක්ෂා කරන්නේ මොකද්ද රැස්වි දෙන තැනක්, දිව්‍ය ලෝකයක්, රත්තරන් ඉනිමගක්, අහා පාටක්. මේක නෙවෙයි යථාභූත ඥානය කියන්නේ මේ වෙත පැමිණෙන දෙයට සූදානම් වෙන එක. ඒ දෙෙහි <clears throat> එකලා ජීවිතයයි නැත්නම් හුදකලාවයි විවේකයයි විශ්‍රාමයයි සමානාර්ථ පද. රහතන් වහන්සේලාට. ගිහියත් අන්ට නැත්නම් අපි පුතඥයින්ට මේ එකලා වීම මිනිවරණ වගේ වැඩක්. ඒක දඬුවමක්. ඒක මේ මේ නැතිබරි මිනියෙකුට වෙච්ච හෝනියමක්, කම්මැලිකමක්, එහෙම නැත්නම් නෝන්ජල් ගතියක්. ඒ නිසා හැකිතාක් තුරට සබහාශීලීව එහෙම නැත්නම් සංගණිකාවට ලක් වෙලා ගත කරන එකයි තියෙන්නේ. ඒ නිසා මේ දෙක වෙන් කරලා දෙනකොටම බලන්න පුළුවන් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද? සද්ධර්මයේ මොකද්ද අසද්ධර්මයේ මොකද්ද? කවුද ඇසුරු කරන්න ඕන කියන එක නිසා සර්වඥාන්සේ මේ වගේ දේවල් සමහර විටක වෙන්නේ නැති රහතන් වහන්සේලාගේ නෙවෙයි මේ. පසේ බුදුරජාණන්සේ උදානගත වෙන්නේ නැති. රහත් වෙන කෙනාටත් මේ පාඩම අවශ්‍ය නිසා මතු කරලා දීලා තියෙනවා. Taman කොච්චර දික්ටි ගතිකද කියනවනම් ඒ තාක් බයයි. ඒ තාක්කල් සෙනගනතු ඉන්න බෑ. තමයි දිටියෙන් අයින් වෙන්න අයින් වෙන්න සෙනක වැද හිටියත් කිසි කෙනෙක් ගැන කිසි අපේක්ෂාවක් නැහැ. ඒගොල්ලෝ හිටපුට හිටියාවයි ඒ අපි බස් එකේ යනකොට බස් එකේ කොච්චර හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ කෙරිදුරක් නේ යන්නේ. අන්නේ වගේ කොච්චර සෙනක හිටියත් විවේකයට බාධා වෙන්නේ නැහැ. හැබැයි දිටිගත තිබ්බම මනුස්සයර කවදාකවත් තනිකම එකලා ජීවිතේ කරන්න බෑ ඒක පේන්නේ දඬුවමක් වගේ. ඒ නිසා භාවනා ජීවිතේ දියුණුව බලන්න පුළුවන්. තමන් කොච්චරක් ස්වයම්බුව තමන්ගේ වැඩ කටයුතු කරගෙන කාගේවත් මත විමසීමකින් තොරව ජීවිතය ස්වාධීන කරගන්න පුළුවන්ද? ඒක සමාජික වශයෙන් නිවනක්. අපිට ඒක කියන්න පුළුවන් අපන්නක ප්‍රතිපදා නැත්තම් සාමී. සාමී වෙනුවෙන් ඕනෙකට බඩ කරත් හොරි දෙන්න. දීලා තමන්ගේ විවේකයේ ගත්තට පස්සේ කොච්චර සෙනගේ හිටියත් මම දැනගන්න ඕනේ සෙනගේ හිටියට මගේ විවේකී කැඩෙන්නේ නැහැ මගේ වැටික මම ජීවිතේ තුද්දෙන විතර කටයුතු කරගෙන යනවනම් ඒ න්‍යාය අධිගමයේ කියලා කියන්නේ ඔන්න ඕකයි. Tamanට පාර වැටෙනවා. ඒක කලින් හදපු ක්‍රමයක් නෙමෙයි තීන දී ඇති තත්ත්වයට තෙදී අඩුම ගැටුමක්, අඩුම මත ප්‍රකාශයක්, අඩුම විනිශ්චයක්, අඩුම ප්‍රතික්‍රියාවක්, අඩුම අපේක්ෂාවකින් තොරව ඒක ඉවරයි ඊගාවකට සූදානම් වෙනවා. ඒක ඉවරයි ඊගාවට සූදානම් වෙනකොට පේනවා මේ අනිත්‍යතාවයට ඉදිදිලා යනවනම් අසහනේ හරි අඩුයි. ආතතිය හරි අඩුයි. බැඳීම් හරි අඩුයි. බැඳීම් කට්ටිය කරන්න හැදුවත් Taman තුලින් නෑ ඉන්නේ ඒකට හැකියාවක්. ඒ නිසා භාවනා ජීවිතයක අපි ඉන්නේ අවුරුදු 2600ක් පරණ සම්ප්‍රදායක. ඒක කොච්චර දෝ අත්දැකීම් පෙන්ලා දීලා තියෙනවා. කොච්චර ජනප්‍රියතාවය ලබන්නට වාසනාව තිබුණත් වචනෙන් හෝ හුදකලා වගේ කරනවා. ගත කරලා ගත කරනවා. ගත කරන දේ ආඩම්බර කරනවා. එහෙම නැත්නම් ඒකේ ಗುಣ කතා කරමින් කතා කර කතා කරනකොට ඒ යම් තාක් තිරුණාංශලා කොටසක් මේ ශාසනය <clears throat> රැකෙන්න කටයුතු කරා නම් උන්වහන්සේලගේ නමක් ගමක්වත් අද සඳහන් නැහැ. අද ওই නමක් ගම සඳහන් වෙලා තියෙන්නේ මේ මතවාදී එනතම මේ සිංහල බුද්ධ ආගම රකින්න ගිය කට්ටිය. ඒ නිසා ඒ කට්ටියගේ නම් ලියන්න දැන් කලුගල් මදි. ඒ තරම් නම දිගයි. අර මට්ටම මේ මට්ටම ඔක්කොම දීලා නමුත් පෙර හිටපු ආචාර්යන් වහන්සේලාගේ නමක් සඳහන් වෙන්නේ නැහැ මොකද උන්වහන්සේලා එහෙම දේශපාලන ගතියක් තිබුණ නැහැ. ඒ නිසා මතක තියානින්න ওই ලෝකේ දුක වැඩි වෙනකොට දුකේ කරදර වැඩි වෙනකොට අර නියම තේරවාදේ නැත්තම් න්‍යාය දැනගන්න මනුස්සයෙක් තේරෙනවා කරදර වැඩි වුණාට න්‍යායට කිසි බාධාවක් නැහැ. දියටින් ගින්දර ගෙනියනවා වගේ තමන්ගේ ගමන යන්න පුළුවන් මේක තමන් අඳවා ගන්න ක්‍රමේ තව කෙනෙකුට කොපි කරන්න බෑ. තමා විසින්ම සකස් කරගත යුතුයි. ඒ ගතිය ටිකක් උග්‍රයි පසේබුදු ජානවාසීගේ. උන්වහන්සේ ස්වයම්භූව මේ වැඩේ කර ගන්නවා පරදෝපදේශ රහිතව. නමුත් රහත් වෙන්න හෝ සෝවාන් වෙන්නත් මේ තියෙන ඥාණය අවස්ථානුකූලව මෙන්න මේකයි මම යොදා ගන්න කියන එක Tamanට තේරෙන්නේ නැත්නම් ඒක මුලදින කර්මස්ථානාචාර්යවරු උපදෙස් දෙනවා. මොකද එන්නේ එන්නේ එන්නේ Tamanට තේරෙන්නේ නැත්නම් දිගටෝ මේ දාස භාවය මේ ගැතිගාවේ තියෙනවා. ඒ තාක්කල් එයාට න්‍යාය තේරෙන්නේ නැහැ. ඒ නැත්නම් තනියම පැත්තකලා භාවනා කරන්න බෑ. ඒ නිසා තනියම පැත්තකට භාවනා කරනවා කියන්නෙම පෙර කරව භාවනාවක ආනිසංශයක්. ඒක ස්වාධීන වෙනකොට එන ලකුණක්. ඒක සාමාන්‍ය ලෝකයා නම් බනිනවා තනි වෙලා කොටු වෙලා තනියම නිවන් බුද්ධ විඳින හදනවයි කියලා නෑ. ඒ සුවඳ හැමතැනම පැතිරෙනවා. ඒකට කියන්නේ නිහඬ බණක් කියලා. ඒ නිසා භාවනා කරන පිරිසක් තමයි අද ලෝකේ මේ කග්ගවිශාන සූත්‍රයට ආදර්ශ සපයන්නේ. ගෝසාව කරන ආගම් මොහාවේ කටයුතු කරන අය නෙවෙයි. නමුත් ඒගොල්ලත් එක දොස් කියන්න ගැටෙන්න ඕන කමක් නැහැ. මේ අනේකන දැනගන්න ඕනේ. ඒ බුදියනින කොටියට බුදියන් දින්න ඇරලා තමන්ගේ විවිකේ සකස් කරගන්න ගත්තොත් ඒ නිකම්ම හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝගයෙන් උපයන්න ඕනේ. උපයාගත්තට පස්සේ තේරෙයි ඔය විවිකේ කඩන්ඩ වග වෙන කිසි කෙනෙක් අපේ නිවලට වග වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වග වෙන්නේ තණ්හාවට. ඒගොල්ලෝ ද්විතියත්වයේ දෙන තණ්හාවට. ඒ නිසා එයාට රිදෙන්නේ නැති වෙන්න එයා පැත්තකට තියාන තමන්ගේ විවිකේ හදාගත්තේ නැත්නම් යම රජුරෝ ළඟට ගිහිල්ලා සාධාරණ බලාපොරොත්තු වෙන්න එපා. ඊට ඉස්සෙල්ලා තමන්ගේ මේ කටයුතු කරගන්නයි මේ සූත්‍ර අපි ඉදිරිපත් කරගන්න උත්සාහ කරන්නේ. නිතරම හැමතැනම නෑ වුණාට භාවනා කරපු කෙනෙකුට හිතනවා අනික් අයට වැඩිය තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මම වගේ කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ මේ ගාථාව දිහා බල බොහෝම පුංචි අර්ථකථනයක් විතරයි. හැම කෙනෙකුටම Tamanට කියලා ඉතිහාසයක් තියෙනවා. ඒ Tamanගේ පසුබිමේ අත්දැකීම් සහ මූලධර්ම දැනුම අනුව මේවට හොඳ අර්ථ දීගෙන ඒ තේරවාදයේ පැවැත්මේ සම්ප්‍රදායේ ත්‍රිවිච්ඡේ මහෞත්මයන් වහන්සේලාගේ ත්‍රිවිච්ඡේ විවේක බුද්ධිය තම තමන්ටත් ඇති කර ගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙතනදී අල්පර්ණ චාරිත්‍රාක් විදියට ධර්ම දේශනා ඉවරලා පොඩි සාකච්ඡාවකට ඉඳ ගන්නවා. ඒ නිසා මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතය සම්බන්ධයෙන් හෝ මොනවාරි ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවනම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි තාවතාවාදී වාතාසජ්ජායනා කරලා දේශනා ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ධර්මදේශනාදී සෑනන්සේ අදත් කිව්වා නිතර නිතර මතක් කරන දෙයක් තමයි මේ ලැබෙන අරමුණ කෙරෙහි සතිය පවත්පන් කියලා කියන එක. ලැබෙන දේ බලාගෙන හිටපන් කියලා කියන එක අපිත් උග සංහයිට අපේ උපදෙස් ගන්න කට්ටියට ඕක ඕක කියනවා. ඒ අරමුණ දිහා බලන් හිටපන් යන සමහරට එහෙම නොකියම සමහරට ඒක වරදක් විදියට සමහරට පෙන්නලා තියෙනවා දුස් කියන අවස්ථාවක් තියෙනවා ඒ වුණාට සන්නත ඒක එහෙම කිව්වට එහෙම අනිත් කටියට සුපිරිසුුණාට ඒක ප්‍රායෝගිකව කරගෙන යනකොට ටික දවසක් ඔක මතක තියාගෙන අරමුණ දිහා බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නකොට ඔන්න ඔය කියවල පොතේ සමතක වෙනවා හිතනවා මේක ටිකක් මේ හාරලා බලන්න ඕනේ කියලා හිතෙනවා. ඒතර හාරලා බැලුවාම හරිම විචිත්‍රයි හරිම හරි ගමනක් තියෙනවා හරි මේ චාර සංසාරයට හරිම සම්බන්ධයි ඒ සම්පූර්ණට එන්නේ නමුත් ඒක පේන්නේ ඉතාලම හොඳක් වගේ ඉතින් ඕක දිහා මේ අවශ්‍යවසු ඉන්නවා ඇහෙන කාලේ. අයෙත් ඉතින් මේ වගේ දත් දේශනාවක් තියෙන එහෙම නැත්නම් මේ කමරන් සුද්ධ කරගෙන ඉන්නේ අය අර විදිහට කිව්වහම අය ටික දවසක් බලන් ඉතින් ඒක වෙහෙසයි වෙහෙස දකින්නවා ඉතින් ඒක ඉතින් හිතේම අයත් ඔන්න මතක් කරලා දෙන හිතින් ඒකට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා කියලා අරකට දැන් ඉතින් මේ කැරකෙන කැරකිල සයන්වන්ස මේ මන්ද නෑ හැමෝටම කියනවා කියන එක ඒක නිතර නිතර සිද්ධ වෙන දර්ශනය මේක මේ දැන් විසිතු වෙනවා කියන්නේ අරමුණ ඇතුලේ විසිතු වෙද්දී අරමුණෙන් පිට විසිතු වෙන එකක්ද කතා කරන්නේ අරමුණ ඇතුලේ ගන්න. අරමුණ ඇතුලේ අරමුණ ඇතුලේ විතර හොයනවනේ ඒකේ දෝෂයක් නැත්තේ. අරමුණ ඇතුලේ විතර කිව්වොත් ඒ අරමුණේ නිෂ්ඨාවකට යන්න පුළුවන්. ඒ නිසා අරමුණ ඇතුලේ විතර හොයන්න හැම වෙලාවෙම බෑ. අරමුණ එල්ල වෙලා උන්ටට මේ අලයින් වෙන්න ඕනේ. එල්ලුණාට පස්සේ තමයි අරමුණ විස්තර හොයන්න පුළුවන්. ඊට කලින් හොයන්න බෑ. ඒ විස්තර හොයනකොට හොයනකොට ඒ අරමුණක් අරමුණ කරගන්න බැරි තත්වයක නිමිත්තක් නිමිත්තක් ගන්න බැරි තත්වයකටපත් කරන එක ධර්ම ඥානය. ඒක ගියාට පස්සේ කොහොමඩක්වත් ඉන්නේ මේ හොයන හොයන ගිහිල්ලා කෙලවරේ යමක් හම්බ වෙන්නේ හම්බ වෙන්නේ හිස්කමක්. ශූන්‍ය භාවයක් ඒකත් ගැඹුරින් බලන නිරස දෙයක්. එන්නත මේ අරමුණ නිතර දිහා අරමුණ දිහා බලා ඉන්නකොට gediya පිටින් බලනකොට නිරසකමක් තියෙනවා. ඒ නීරසකමම අරමුණ විනිවිදලා ශූන්‍ය භාවයට යනකොට හිස්තන්ට යනකොට තුච්ඡ භාවයට යනකොට ඒ සාධක සහිතව ඒ හිස්තනක් තමයි පේන්නේ ඒත් තුච්ච ගතියක් තමයි පේන්නේ. එතකොට හැබැයි හේතු තියෙනවා. මම මේ කොයි දේ අරගෙන විස්තර කරලා බැලුවත් අවසානයේ ඒකේ හිටනක් තියෙන්නේ. ඉදිය පිටේ සමූහ වශයෙන් කිච්ච වශයෙන් බැලුවොත් තමයි මේකේ ඥාන පිළිමේ හරි වැරදි හොඳ ටික තියෙන්නේ කියලා. ඒ නිසා මේ දෙකම නම් ආර්ය පරිශ්‍රයට වැටෙනවා. මේක නොමග යවන එකක් නෙවෙයි. මේක Tamanට අවශ්‍ය සාධක, Tamanට අවශ්‍ය අද්දුතු ප්‍රත්‍යක්ෂය ලබා ගැනීමට කරන එකක්. මේ කිරීම වැඩියෙන් තිබිලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාව අඩුවෙන් තිබිලා තියෙනවා මොග්ගල්ලාන සාංශිකාට. ඒ නිසා සාරිපුත්‍ර සාංශිකාට ඇවිල්ලා කවුරු හරි පටලවිලක් කියනකොට උන්වහන්සේට ටක් ගාලා තියෙන මාත් කරපු එකනේ. මාත් මෙතන මෙව කකා හිටියා. ඒක පාට ප්‍රශ්න තියෙන උත්තරයක් දෙන්න. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියලා මට ඕවා බෑ මම තොග බිස්නස් කරන්නේ සිල්වර් බිස්නස් බෑ. සාරිපුත්‍ර සාංශිකේ දාලා තමයි ගන්න. දැම්මට පස්සේ උන්වහන්සේ ඉතුරු ටික කරලා දෙනවා. ඒ නිසා සාරිපුත්‍ර සාංශිකේ තියෙන මේ අවිඥානික සවිඥානික දපදිව තලයේ තියෙන සියල්ල සම්මර්ෂණය කරපු ගතිය උන්වහන්සේට වැඩිය සාසනයට ලාභයක්. උන්වහන්සේ ළඟට යන ඕනම කෙනෙක් උන්වහන්සේට මොග්ගල්ලාන සාංශයට වැඩිය බුදුහමරන්ට අඩුවෙන් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. කිසිම දෙයක් හේතුඵල ධර්මයේ පිට උන්වහන්සේට පේන්නේ නැහැ. මෙහා මේ පැද්දිලා ඉන්නේ හේතුඵල ධර්මයකට. මෙයාගේ දෝෂයක් නෙවෙයි. ඒක මොග්ගල්ලාන සාංශය ගන්නවා. මොග්ගල්ලාන සාංශය තෝග බිස්නස්. සිල්දර බිස්නස් බෑ. මට ඕවා කරන්න බෑ කියලා පැත්තක දානවා. සාරිපුත්‍ර සාංශයට දාලා තමයි ගන්නේ. ඒ නිසා බුදුම සානන්සේ කියනවා එහෙම කල්පනා කරන එකට බැන්නොත් මොහ සාරිපුත්‍ර සානන්දට බැන්නා වෙනවා. කල්පනා කරන්නේ නැතුව දිගටම යන එකට බැන්නොත් වටපිට බලන්නේ නැතුව මොග්ගල්ලාන සානන්දට බැන්නා වෙනවා. අපේ සාසනේ දෙන්නම ඉන්නවා. පාර දන්නේ නැතුව මිනිස්සේ කහගෙන ගියොත් ඌට තව කෙනෙකුට කීප දෙන්න පුළුවන් පාර. උගෙන ආ ඔය අපෝ මාස්ටර් කියලා කිව්ව රෝග නෙවෙයි. ඌට මෙහා හන්දියට මෙහා හන්දියට පෙට්‍රෝසෙඩ්ඩක් තියෙනවා අන්න එතනින් යන්න කියනවා. එක පාරටම ගෙලින් ගිය කාට මේව මොකක් කරන්නද? කවුරු ඇහුවොත් කියනවා මම ගියා මට වැරදුන්න තමයි මොකද තමයි මම මොඩේ කියන්නේ. වැරදිච්ච එක එහෙම වෙන්නේ. ඒ නිසා අඤ්ඤෝහි මාසු ආවසෝ ගතකස්ස මග්ගෝ කියලා දිනවා ගමන ගිය මිනිහා පාරකින් හැටි වෙනස්. පොතේ දින එක කිව්වනම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා නෑ උ. ඌ පොතේ ගුරු. ඒ නිසා කමටහන් සුද්ධ කරන්න බන්නවා පොතේ වචන දැම්මනේ පතේ. Taman වරද්දගෙන ගොඩේ භාෂාවෙන් බබාගේ භාෂාවෙන් කියනවා ඒක සුත්තමාන පාඩ. ඒ සිදුවෙල කිව්වා. නිසා මේකේ මේක හොරතලයක් මිසක් කිසි බාධාවක් නැහැ. එයාට ලැබෙන අමතර ලාභය තමයි තමන්ගේ සාසනයට වැඩිය අනුන්ගේ සාසනයට උදව් කරන්න එයාට තියෙන කාටවත් මේ ධර්ම මාර්ගයේ පටලැවිල්ලක් කියලා නෑ. හොරතලයක් විතරයි තියෙන්නේ. පටලැවිලි තියෙන ධර්ම මාර්ගයේ පිට කාම මාර්ගය. කොයි හරි ගියත් ඒක පැතිලා. මේක කරන හැම උත්සාහයක්ම අවසානයේ විශ්වාසයක් ඇති කරලා දෙනවා නැත්නම් බැරි මනුස්සයට ඉනිමකක් හදලා දෙනවා. ඒ නිසා මේක ඊයේතර පල්ලෙහාදී ප්‍රශ්නයක් අහුවා. ඒ වගේ අරමුණට බාධා අරමුණක් පැමිණලා තියෙද්දි බාධා කරන අරමුණේ විස්තර දෙවිල්ල ද වැදගත් වෙන්නේ Tamange අරමුණේ විස්තර දෙවිල්ල. විස්තර පේනවනම් දෙකම එකයි. බාධා කරන එකේ විස්තර හෙව්වත් Tamange අරමුණේ විශේෂ tools ටික ලෑස්තිලා තියෙනවා. දෙකම හරිය පරිවර්තනය. එකටවත් අල්ලුව දෙන්න එපා එන දේ බලන්න. මම බාධා කරන අරමුණේ විස්තර බලුවත් ඒක නම් සිද්ධ වෙන්නේ ඒකේ දෝෂයක් නැහැ. මූල කර්මස්ථානේ විස්තරන ඒත් දෝෂයක් නැහැ. කියන්නේ විස්තර හොයන මනසක් ඇවිල්ලා තියෙනවා. ඒක හේතුඵල ධර්මයක් මිසක් මට නෑ එතනදී මට ඕන දේ කරන්න පුළුවන් ගැතිය. මට තියෙන ආපු වෙලාවේදී කලකට කල වලහිගම් කියලා, සීගම් සීගම් කියලා එබැවින් තොරතුරු ගන්න බෑ. හොඳයි අපි එන කාටවත් ජානාවට පෙළඹිලා දේශනා සමනසචිවාරේ නිමවකට. ඉත්තාවතාච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා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 විවිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය විවිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය සාදු